ඒ නමයේ 1 2 3 සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි වශයෙන් දක්කලා නමේ හතරවෙනි කාරණා පෙන්වන්නේ කාංකා විතරන විසුද්ධිය. ඉතින් මේවා ඔක්කොම ධර්ම પરම්පරාවක්. යම් ආකාරයකට මේ සීල විසුද්ධිය චිත්ත විසුද්ධියකට උදව් කරනවාද? ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ සීලයක පිහිටලා භාවනා කරලා යම් ප්‍රමාණයකට ඒක සාක්ෂාත් වෙච්ච කෙනාට විතරයි. එහෙම නැත්නම් හිතන්නේ සීලේ සීලේ සඳහා විතරයි. ඒක ඒකෙන් මේ සමාධියට වෙන අනුග්‍රහයක් යොමුක් නিত্যයක් ගොමු ගොනුවක් නැහැ කියලා. නමුත් මේව ධර්ම නියාම. ඊට පස්සේ චිත්ත විසුද්ධියක් කිසිකට ඇති වුණොත් ඒ චිත්ත විසුද්ධියෙන් පස්සේ තමයි මේ දෘෂ්ටි පිළිබඳ ප්‍රශ්න කෙනෙකුට එන්නේ. ඊට පස්සේ ආ වැඩ කරනවා පිරිසිදු සිතකින් යුක්තව ලෝකේ තියෙන ආ මේ ditthi ජාලය. මේ ditthිය පිළිබඳව, දෘෂ්ටිය පිළිබඳව, ජීවිතය පිළිබඳ දැක්ම පිළිබඳව, ලෝකයේ පිළිබඳව දැක්ම පිළිබඳව යම් පිරිසිදුකමක් ඇති වුණාට පස්සේ ලෝකයක් මේ කරන වැඩ පිළිබඳ පුදුමාකාර සැකයක් මතුවෙන්න පටන් ගන්නවා. මේ දේවල් ඇයි මේ ලෝකයා නොදන්නේ? මේ තරම්ම අන්ධ પરම්පරාවක වැටිලා නානා දික්ටිගත වෙලා අනුමුත්තේ දික්ටි වලට බන්ධමේ මෙයමයි හරි අන් සියල්ල වැරදි කියාගෙන කෙටේරියක් වගේ කට හදාගෙන එකිනෙකා ගටන්න පටන් ගන්නවා. ඇයි මේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය තියෙන කෙනෙකුට මේ විදියට මේ සැක පහළ වෙන්නේ කියන එක ඒ මට්ටමට ආපු නැති කෙනෙකුට පාඩම් පන්තියක පන්ති කාමරයක ගන්න වැඩක් නැහැ. තේරුමක් නැහැ. ඉතින් ආපු කෙනාට උද්දුම හිතෙනවා මේ තරම් ආධ්‍යාත්මේ සෑහෙන පීවර තුන හතරක් ගිය කෙනාට පවා දෘෂ්ටීන් පිළිබඳව ඇති වෙන මේ ප්‍රශ්නේ. එහෙම නැත්නම් සෝවාන් වීමේදී හැලෙන මේ සක්කාය දිට්ඨිය පිළිබඳව හොඳටම තේරෙන්න පටන් ගන්න අර විසුද්ධි තුන ඇති වෙච්ච කෙනාට විතරයි. ඉන් මේ පිට කෙනාට සීලය පිළිබඳ විශ්වාසයක් නැති, චිත්තය විසුද්ධිය පිළිබඳ විශ්වාසයක් නැති ditthi visuddhi එක්කනට අර හාව හඳ දැක්කා වගේ දැනුවත් තිබුණට ඒ කෙනාට හිතා ගන්න අමාරුයි මේ සක්කාය ditthිය හරියට දැක්කේ නැති කෙනාට මේ ලෝකෙ මෙච්චර බඹගාලක පැටලලා ඉන්නේ ඇයි? ඇයි මේ මිනිස්සු එකිනෙකා විශ්වාස කරන අඩු ගානේ ශාස්ත්‍රුන් වහන්සේ පවා විශ්වාස කරන්නේ. ධර්මේ පවා විශ්වාස කරනවා. ඒ නිසා අනික් අය අනික් අයගේ බන්ධනට කටයුතු කරනවා. ඇයි මේ කාංකා විතරන විසුද්ධියක් කියලා. ඉතින් යන්නකොට තමයි තේරෙන්නේ ඒක පාඩම් පන්තියේ උගන්වන්න හෝ රිකිය ක්‍රමයට උගන්වන්න බෑ. ඒ ditthi visuddhiyen පස්සේ වෙනම ව්‍යාපාරයක් තියෙනවා. වෙනම අභ්‍යාසයක් තියෙනවා. වෙනම බේතක් තියෙනවා මේ ලෙඩේට. ඒ බේත මීට කලින් දීලා හරියන්නේත් නෑ මේකෙන් පස්සේ දීලා හරියන්නේත් නෑ. එහෙම නැත්නම් මේ කරත්තකාරයා ගුණාගේ බේත් බීලා ගුණා කරත්තකාරයාගේ බේත් බීලා හරියන්නේත් නෑ. එතකොට කුරේ ගෙවිලා වගේ භාගයට කකුල යන්නේ අඩබහන්ට. ඒක තමයි අද බුද්ධ ආගමට වෙලා තියෙන්නේ. කාට දෝලෙන බේත් වර්ගයක් බීලා, හරකට දීපු බේත් කර්තකාරය බීලා, කර්තකාර දෙන බේත් හරකට දීලා පටලවාගෙන තියෙනවා. ඉතින් මේ මෙහෙම වෙනකොට බේතේ වැරද්දක්වත් දීපු දොස්තරගේ වැරද්දක්වත් නෙවෙයි. ඒකේ මාත්‍රාවක් තියෙනවා. ඒක බිය යුතු වෙලාවක් තියෙනවා. ඉතින් එහෙම දන්නේ නැතුව බෙහෙත් බීමෙන් ඇතිවෙන රෝගෙට කියනවා බේසජ්‍ය සමුට්ඨිත රෝගෝ. බෙහෙතෙන් හටගත්ත ලෙඩේ. අද මුළු වෛද්‍ය විද්‍යාවෙම තියෙන්නේ බේතෙන් හටගත්ත ලෙඩ. ඉස්සර මිනිස්සු මරන විස බීජ වලින් දැන් මැරෙන විස බීජ වලින් බේත් වලින්. ඒකට බේත් ඇත්තෙම නැහැ. බේසජ්‍ය සමුර්ථිත රෝග ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් එකට උත්තර නැහැ. මේ දන්නේ නැති දෙයකට බේත් දෙනවා. ලෙඩේ මොකද දන්නේත් නැහැ. බෙහෙතේ තියෙන විෂ ප්‍රමාණය දන්නේත් නැහැ. මොකද හැම බේතක්ම විසක්, හැම විසක්ම බේතක්. මාත්‍රා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් වගේ මේ සරුවච්චන් ආංශේ මේක අපිට දුන්නට ඒක මේ හැම ෆාමසියකින්ම ඕවර් ද කවුන්ටර් ගන්න බේත් නෙමෙයි මේවා. මේවා ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග්ස්. දොස්තර කෙනෙක් දෙන්න ඕනේ මෙන්න මේ බේත බීපන් කියලා. බිව්වට පස්සෙත් ඒක මාත්‍රාවට කරන්න ඕනේ. ඒක ආවට ගියාට අනම්මනම් ඔළුවේ තියාන කරන්න ගියාම පටලවෙන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙමනම් ඇයි සරුවච්චන් ආංශේ මේ දුකේ පෙළෙන ජනතාවට මේ තවත් දුකක් දෙන්නේ කියලා ඇහුවොත් නෑ මේක ලස්සනට කියලා තියෙනවා. මෙන්න මෙතෙන්දි ගියාම මේ බේත ගනින්. මෙතෙන්දි ගියාම මේ බේත ගනින් මෙච්චර ප්‍රමාණයෙන් ගනින් කියලා. ඉතින් අපි බැලුවේ මේ දවස් තුනේම මේ අපිත් අවංකව කටයුතු කරන්න යනකොට අපිට කොයි අවස්ථාවේද භාවනා පරියන්කේ කොයි වෙලාවෙදීද මේ කාංකා විතරන විසුද්ධිය කියන එක අපිට බලපාන්නේ නැත්නම් සැකේ බලපාන්නේ ශ්‍රද්ධාව අඩු වෙන්නේ එහෙම නැත්නම් විශ්වාසය බිඳෙන්නේ සක්මන කරනකොට කොයි වෙලාවෙද එහෙම නැත්නම් අපිට මේක බේත බොන්න ඕනේ කැමරට පෙරද කැමරට පස්සේද කියලා උඟ දෙනේ බේත් බොන්නේ නින්දට පසු එහෙම බේත් නැහැ නින්දට පසු වෙන බෙහෙතක් නැහැ. නින්දට පෙර තියෙන වරන් තියෙනවා. හුඟ දෙනෙක් බෙහෙත බොන්නේ නින්දට පසු. ඒකට හරියන්නේ නැහැ. ඉතින් මේ <clears throat> යම් වෙලාවකද යෝගාවචරයා මේ කාංකා විතරන විසුද්ධිය නැති කිරීම සඳහා කළ යුතු අරමුණක හට ගැනීම බැලිය යුත්තේ කියන එක අර වගේම ඉතාමත්ම සියුම් කාරණාවක්. එහෙම නැතුව පරියන්ගේ පටන් ගන්නත් ඉස්සෙල්ලා අරමුණේ මුල බලන්න හදුවොත් පරියන්ගේ පටන් ගත්ත ගමන්ම අරමුණේ මුල පටන් බලන්න ගියොත් උපදිච්ච නැති ළමයෙකුට කේන්දර හදනවා වගේ. ඒකට ළමයි උපදිනකන් ඉන්න ඕනේ. ඉඳලා තමයි අපිට කොල්ලද කෙල්ලද කියලා බලලා තමයි කේන්දරය හදන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ තුවක්කල් කියපුවා අපි පොඩි සම්පින්දනයක් කෙරුවොත් සමාලෝචනයක් කෙරුවොත් යෝගාවචරය සීල විසුද්ධි කියන විදිහට හොඳට සීලක පිහිටලා ඊට පස්සේ මම මේ සීලය එහෙම නැත්නම් අවිප්පටිසාරත්ථාය ආනන්ද කුසලානි සීලානි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනවා සීලය ආනන්ද යම්තාක් හිතේ විපිලිසර බව නැතිවීම පිණිසයි සිල් අරගත්තට පස්සේ හිතේ විපිලිසර වැඩි වෙලා තියෙනවනම් එන එකට සීලබ්බත පරාමාස කියලා තමයි කියන්නේ යම් කිසි කෙනෙක් සීලයක පිළිහිටියාට පස්සේ විපිලිසරකම වැඩි වුණා නම් ඒක සීලබ්බත පරාමාස මොකද සීලේ තියෙන විපිලිසරකම නැති කරලා අනේ බුද්ධ ශාසනයක මම සිල්වතෙක් වුණා. මේ සීලෙත් කියපු නිසා මට මේ හතර බයක් නැති වෙනවා කියලා. විපිලිසරකම නැතිවීම තමයි කුසල සීලය කියන්නේ. ඒකට කුසල සීල කියන්න පුළුවන්. අනිතව අකුසල් සීලය. එහෙම නැත්නම් සීලබත පරාමාස කියන එක කියන්නේ නිකං වරදොල පිටවගත්ත සීල්. ඒ විදිහට හිතේ විපිලිසරකම නැති බව දැනගෙන වාඩි වෙලා සීලය ආවර්ජනය කරලා අපි පරියන්කේ නම් මෙන්න මේකටයි හිත දාන්නේ. සක්මනේ නම් මෙන්න මෙතෙන්ඩයි හිත දාන්නේ. එදිනදා වැඩවල නම් මෙන්න මෙතෙන්ඩයි හිත දාන්නේ කියලා තමන්ගේ අරමුණ පිළිබඳව නැත්තම් මූල කර්මස්ථානයේ පිළිබඳව යෝගාවචරයට හොඳ පැහැදිලි අවබෝධයක් තියෙනවා. නොතිබුනොත් ඒ ගුරුවරයාගේ වැරද්ද. එච්චරයි කියන්නේ. ඒ මොකද යෝගාවචරය ඌව පාඩම් පන්තිවල ඉගෙන ගන්න අරමුණ. ඉතින් ගුරුවරයා අර කරහ හරහට කට බබා අරගෙන කඳුල කඳුල පොවන අම්මා කෙනෙක් වගේ බේත් ටිකක් මට කියලා දෙන්න ඕන. ජීවිතේ නන්නත්තරයි. කිසිම එල්ලයක් නැතුව ගත කරන්නේ. ඒ නිසා දන්නේ නැත්නම් වාඩි වෙලා කොහටද හිත යොදන්න ඕන කියලා ඒක අහන්න ප්‍රශ්නයක් වශයෙන්. ලැජ්ජ වෙන්න එපා. මොකද මේ ලැජ්ජ බය කියන දෙක පෙන්නනවා ගුරුවරයා දැකපු වෙලාවේදී Tamanට තියෙන ප්‍රශ්නේ අහන්න ලැජ්ජ වෙන්න එපා. ඒක නෙවෙයි ලැජ්ජ බය කියන්නේ. Tamanගේ ගෑණිත් එක්ක බුදියන්ට ලැජ්ජ වෙන්න එපා. ඒක නෙවෙයි ලැජ්ජ බය කියන්නේ. බඩගිනි නම් කියන්න ලැජ්ජ බය වෙන්න එපා. ඒකට නෙවෙයි ලැජ්ජ බය කියන්නේ. මේ නොකල යුතු නොපනත්කම් වලට ලැජ්ජ බය තියෙන්නේ. ඒ නිසා අපි අහනවා ඉඳගත්තාම කොහෙද හිත යදාන්නේ? ඇවිදිනකොට කොහෙද හිත යදාන්නේ? සක්මන් වෙදිනදා වැඩ කරන. ඉතින් ඒක ඉතින් ගුරුවරයා පැහැදිලි කරලා දෙනවා. මට මේ පහුගිටි කිව්ව පොඩි ළමයින්ට සතිපාසල කරනකොට විශේෂයෙන්ම තේරුණා කොත්තන හිටියත් ඉරියව්වට හිතේ දුවොත් ඉච්චරයි. ඉඳගෙන ඉනකොට ඉරියව්වට හිත යොදලා ඒක හරි ගියාට පස්සේ ඒ ඉරියව්ව ඇතුලේ තියෙන හුස්ම ගන්නවා හෙලනවා. ඕ. එහෙම නැත්නම් උදරේ පිම්බීම ඇකිලිම වෙලා ඇඳුම් වල ඇකිලිම පිම්බීම වැටෙනවා. හෝ. එතම ඉඳගෙන ඉන්නකොට පොළවේ හැපෙන තැන බලන එක අතිරේක ලාභයක්. හැබැයි ඉඳගෙන ඉන්න බව දන්නවනම් 100%ක්ම ලකුණු ලැබෙනවා. ඊට පස්සේ සක්මන් කරනකොටත් මම ඉඳගෙන නෙවෙයි ඇවිදින්නේ කියලා දන්නවනම් ඔච්චරයි සක්මන කියන්නේ. ඉන් එහාට මොනම සමීකරණයක්වත් නැහැ. ඒක හරි ගියා නම් තේරෙවි පස්සපැත්ත නෙවෙයි බිම්බ දෙන්නේ පතුල් දෙක. මේ දකින් වදින්නේ වම් පාය නම් දන්නව දකුණ නෙවෙයි. දකුණු පාය නම් වදින්නේ වම නෙවෙයි ඔච්චරයි දක්වන්නේ. එදිනදා කරන වෙලාවදී පලා ලියනවා, බත් කනවා, යනවා එනවා තමයි ඉරියව්ව. ඒ ඉරියව්වේ ඉඳගෙන පීයකින් වැඩ කරනවා නම් කොහොමද? කැත්තෙන් වැඩ කරනවා නම් කොහොමද? ඉන්න ඉන්න වෙලාවේ ඉරියව්ව දන්නවනම් ඕනම වෙලාවක එච්චරයි. ඒකේ අතිරේක ලාභයක් තමයි ඒ ඉරියව්වේ කරන වැඩේ අනුව වැටහෙන දේ. ඉතින් මේක දන්නවනම් ඒ කෙනාට සාසනික සහනක් තියෙනවා. එල්ලයක් තියෙනවා. සසරණයි සනාතයි. නමුත් මේ වැඩක් කරන වෙලාවේදී ඉඳගෙන ඉන්න වෙලාවේ සක්මන් කරන වෙලාවේදී කොතෙන්ද හිතේ යොදන්න කියන එක තාම එල්ල වෙලා නැත්තම් උඟ දෙනෙක් හෙට අහන ප්‍රශ්න සාකච්ඡාවේදී ස්වාමීන් වහන්සේ දවස් පහක් භාවනා කරා ගෙදර යන්න ඉස්සලා කමටහනක් දෙන්න බැරිද කියලා. අපරාධ දවස් හතර නම් ඉවරයි. ඡණ්ඩ ඉස්සලා බැරිද මේ කමටහන සූද්ධ කරලා කමටහනක් දෙන්න බැරිද කියලා අහනවා. එතකොට හිතා ගන්න පුළුවන් මෙච්චර මහන්සි වෙලා කරලා කරලා එක්කෙනෙකුට අඩුවානේ භාවනා කළ යුතු අරමුණක් තේරිලා නැහැ. ඒක වෙන්න පුළුවන්. ඒක ගැන කිසිම පැකිලෙන්න යන්න එපා. ඒක අපි සුද්ධ කරගන්න. එතකොට තමයි චිත්ත විසුද්ධියක් ගන්න පුළුවන්. මම ඉඳ ගත්තාම අර භාවනා කරන්න ඕනේ. කර්මස්ථානේ මෙතන ආයි. සක්මන් කරනකොට මෙතන ආයි. කනකොට බොනකොට යනකොට එනකොට වැසිකිලි කැසිකිලි කරනකොට කොතනද පිහිටන්න ඕනේ කියලා දන්නවනම් ඒ කිනාට තේිනව කොයි වෙලාවෙ කොයි අරමුණේ හිටියත් කොයි ඉරියව්වෙ හිටියත් අපිට මේ කය ඉරියව්ව තියෙනවනේ. අන්නේ ඉරියව්වෙ හිතුවේ දාගන්න දන්නවනම් අපායට ගියත්, කොඩි ගහක් යටට ගියත්, ගෙන්දගම් පොළොවට ගියත්, මාළු මාගට් එකට ගියත් ඉරියව්වත් එක්ක ඉන්න එකයි තියෙන්නේ. එතකොට පරියංකයේ කියලා හුදුට හිත සමාධිගත වීම නැති වුණාට කොතන හිටියත් ඉරියව් පිළිබඳ හැඟීමක් තියෙනවා නම් චිත්තවිසුද්ධිය ආනිසංස ලැබෙනවා. එතකොට දැක් ගන්න පුළුවන් මේ මිනිස්සු කීයෙන් කී දෙනාද තමන්ගේ කයට ප්‍රේම කරන්න කියලා. හැම කෙනාම කයට වෛර කරන එක තමයි ලෝකේ හැටි. ඒකයි මේ රූපලාවන්‍ය කරන්නේ. ඒ නිසා ත්‍රිවිලටගේ පිටිපස්සේ ගහලා දෙනවා කෙල්ල ඔච්චර ලස්සන නම් ඇයි මෙච්චර බියුටි පාලර් කියලා. මින් ලස්සන තියෙන්නේ බයි ලස්සන වෙ නෑවත් ලස්සන තියෙනවනේ බියුටි පාලර් නැතුවත් තියෙන්නේ. දැන් ඒ මන්දර කොල්ලොත් යනවනේ. රූපලාවන්‍ය කරන්න. අවවමනේ යනවා දකින්නකොට. මේකෙන් තේරෙනවා තමන්ගේ ශරීරෙට මේ ස්වභාවයට කොච්චර වෛර කරනවාද කියලා මුළු මානව සංහතියෙම මුළු මානව සංහතියෙම ස්වරූපෙට වෛර කරනවා. ටෙලිවිෂන් එකට බණ කියන්න යන හාමුදුරුවෝ බියුටි පාර්ලරයට ගිහිල්ලා මේකප් එකක් දාලාලු යන්නේ. එහෙම නැත්නම් පන්සලේම තියනවලු මේකප් එක. ඉතින් ඒකට පේනවනේ මේ කයර තියෙන මෛත්‍රිය. බුදුරජාණන් වහන්සේ දිහා බලන්න. දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ සහ 80ක් ව්‍යංජන සහිත වැඩ ඉනකොට කිසිම කෙනෙකුට මේ මහා පුරුෂයාට ඒ කයකට දරන්න බැරි තරම් ලස්සනයි. මනුස්ස කයකට දරන්න බැරි තරම් ලස්සනයි. මොකද සංසාරේ පුරාව කරපු පින තියෙනවා. ওই ගහන ලතුවලවත් රූපලාවන්‍යවත් නෙවෙයි. ඉතින් තින මේ මිනිස්සෙන්න මොකද වෙලා තියෙන්නේ කියලා මෙච්චර අමාරු බුද්ධ ශාසනයක් ලැබිලා තියෙන්නේ. මෙච්චර අමාරු manussත්ව ප්‍රතිලාභයක් ලැබිලා තියෙද්දි මෙච්චර ලේසියෙන් තමන්ගේ කයේ හිතපත්තම් පුළුවන් ක්ෂණ සම්පත්තිය තියෙද්දි දඹදිව යන්න හදනවා. මෛත්‍රී බුදුහමර වෙනකන් ඉන්නවා. ගෑනු කට්ටිය හිනා පිරිමි වුණොත් ලේසියි කියලා භාවනා කරන්න. පිරිමි හිතනවා ගෑණියක් වුණොත් ලේසියි කියලා. එහෙම නැත්නම් උපසම්පදා වුණොත් ලේසියි. දැන් උපසම්පදා නැති නිසා බෑ කියලා මොන බයිලද මේ? manussකම විතරයි අවශ්‍ය කරන්නේ. ඒක කවදාකවත් මායින් කරන්නේ නැහැ. ඒක පිළිබඳව බලන දෘෂ්ටියෙන් පේනවා හැම කෙනාම හීනමානෙන් ගත කරන්නේ. හැම කෙනා ඒක අදිමානයට ලක් වෙලා මොකකින් හරි මාන කන්දක්. මිනිස්සෙක් කියලා කියන්නේ මාන කන්දක්. ඉතින් මේක දිහා බලන බිනෝ අනේ මේ ලස්සන බුදු කෙනෙක් පහළ වෙලා ධර්මයක් තියෙනවා සංඝයා ඉන්නවා ඒ කටයුතු තියෙද්දි මේ අපි කොහෙද යන්නේ කියලා. අපි හිතමු කවුරු හරි බුදුහාමුදුරුවෝ කෙරේ සද්ධාවේ ධර්මයේදී සද්ධාවෙන් සංඝයාකට සමාන මිනිස්සු ලෝකයට පිස්සු වෙලා නැටුවට මම බුලුවාන්තරම් වර්තමානයේ හිත තියන්න ඕන. බුලුවාන්තරම් යරුණේ හිත තියන්න. බුලුවාන්තරම් ආස්වාස් ප්‍රසාදයේ හිත තියන්න. බුලුවාන්තරම් ඇවිදිනකොට සක්මනේ හිත තියනවා. බුලුවාන්තරම් යනකොට එනකොට කනකොට යනකොට අරමුණේ හිත තියාගන්නවා මිනිස්සු කරන දේවල් ආදර්ශයට ගන්නෑ. ගත්තොත් අනාතයි. අසරණයි. එතකොට මේ මනුස්සයාට තේරෙනවා මේ හුද්ධි කලාව කියන වචනේ අර්ථය. ඒ මනසට තේරෙන විවේකයේ කියන එකේ අර්ථය. ඒ මනසට තේරෙන විස්රාමයේ කියන එකේ අර්ථය. ඒ මනසට තේරෙන මේ වර්තමාන මොහොතේ Taman තුල ඉන්නකොට තියෙන මේ පිරිච්ච ගතිය. මේ සම්පatti කරගතිය. මේක කියලා දෙන්න කොච්චර අමාරුද කියලා. ඒකට යන්නත් අමාරුයි නැත්තේ නෑ. ගියාට කාට හරි කිව්වොත් ඔය ලබන තියෙන උපරිම සම්පatti ලැබලා තියෙන්නේ. ඒක සමාදම් වෙයක්. චිත්තක්ෂණ කීයද අපි බුද්ධෝත්පාද කාලයක් කියන එක දන්නේ? මේ ඉන්නේ බුද්ධෝත්පාද කාලයක් කියලා අපිට මතක් වෙන්නේ කෝච්චියට දුවන වෙලාවක, බස් එකට දුවන වෙලාව, සුපර් මාකට් එකට දුවන වෙලාවට එකක්වත් මතක් නෑ. ඒ වගේ මේ manussත් ප්‍රතිලාභයක් ලැබිලා තියෙන අපිට පොඩ්ඩක් හිතලා බලලා කටයුතු කරන්න පුළුවන් කියලා හිතෙයිද අපි දෙන්නේ කීර්ෂ්‍යා ක්‍රෝධමාන කරනකොට. නෑ ඒ වෙලාවට අරුගේ උගනහර කණ්ඩම තමයි ඕන වෙලා තියෙන්නේ. මරාගෙන මැරෙන්නයි ඕනලා තියෙන්නේ. ඊට පස්සේ මේ ක්ෂණ සම්පත්තිය අපි කාටද පුළුවන් මේ ලෝකේ වර්තමාන චිත්තක්ෂණේ හොරකම් කරන්න අපේ? කාටවත් බෑ. ඒට එළඹ වාසය කරන්න පුළුවන්කම තියේදී මේ බුදුන් කෙරේ සැකේ බුද්ධෝත්පාද කාලය පිටපන්ද සැකේ නැත්තම් බුදුහාමුදුරු ඉඳද්දී වටපිට බලන ගතිය. එහෙම නැත්තම් මේ සද්ධර්මෙ මෙච්චර සජීවීව තියේදී රේඩියෝ අහන්න තියෙන ආසාව ටෙලිවිෂන් බලන්න තියෙන ආසාව, පත්‍ර බලන්න තියෙන ආසාව, කයිවාරු කෙලින්න තියෙන ආසාව, SMS යවන්න තියෙන ආසාව, ටෙලිෆෝන් කරන්න තියෙන ආසාව මේ උපකරණ ඔක්කොගෙන් බුදුහාමර ඉන්නවා කියලා හිතනවා. නැත්නම් ධර්මයේ තියෙනවා කියලා හිතනවා. ඒ වගේම සංඝයාට බලින හැටි රේඩියෝ ගන්න ඡන්දේ වෙන හැමතෙම ලියලා තිනවා අහසට සංඝයාට බඳින්න ලයිසන් ගන්න ඕනේ ඕන එකට බඳින්න පුළුවන් මේ දේ මේක තෝම්පාල කියලා කියන තහක් gediy කියලා කියන මොනවා හරි කිය කැබැන බැන ඉන්නවා ඒ වගේම ගොඩ ඉඳලා කියලා දෙනවා සංඝයාට මහානකම් කරන හැටි අපට කන රත් වෙන්න ගහන්න හිතෙනවා මේ තාම සිවුරක් දා ගන්නවත් කොන්ද බන නැතුව අපට එනවා ඌ කොහොම නෙවෙයි කරන්නේ මෙහෙමයි කියලා කියන්නේ මේ ගොඩ ඉඳලා උගන්නන මේ සංඝයා කෙරේ කතා කරන මිනිස්සු. ඒ වගේම තමන්ගේ සීලය පිළිබඳ තියෙන සැකේ. සීලෙන් ඉහළට යන්න යන්න සැක වැඩි වෙනවා. මම නැවතත් මේ වාක්‍යය කියන අකමැති වුණත් පන්සිල් ඉන්න කෙනාට වැඩිය සිල් නැති කෙනාට කිසිම සැකයක් නැහැ. පන්සිල් ගත්ත මනුස්සයල සැක පටන් ගන්නවා. අටසිල් ගත්ත දවසේ සැක ඩබල් වෙනවා. දස සීල් ගත්ත දවසේ සාමනීර වෙච්ච ගාසේ උපසම්පද වෙච්ච ගාසේ වෙන මොකක්වත් නැහැ ජීවිතේ සැකයක් විතරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මහසිසාරද ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා සිල්ලොතුන්ට භාවනා හරියන්නේ නැහැ. සිල්ලොතුන්ට නෙවෙයි සිල් ගත්ත කට්ටියට. මොකද සීලබ්බත පරාමාසය තියෙන්නේ. මේ සීලේ ගත්තේ වැඩේට උදව්වට කියලා මතක නැහැ. මොකද බැරි සිල් ගන්නවා. නිකන්නේ දෙන්නේ. අට සිල් දීපම අහනවා දස සිල් බැරිද ස්වාමීන් වහන්සේ දෙන්නේ කියලා. දසිල් දීපම ආනවා සංස දහසක් සංවර සීලේ නිකන් ඉල්ලගත්තට පස්සේ අර තිබුණු හිතේ එකලාසෙවත් නැහැ. ඉතින් ඒ නිසා මේ මෙච්චරයි මට සීලය රකින්න පුළුවන්නේ ඒ ටික මම රකින්නවා කියන එකට ඒකේ ලාභ ලබන ප්‍රමෝදයක් ලබන ඒකෙන් මේ සමාදන් වෙලා ඉන්න කෙනෙක් බැලු පේකර් පේටර සීල් සමාදන් වෙච්ච හැම කෙනාම නිකන් මේ ඉරිච්ච පෙරහංකඩකින් පෙරනවා වගේ අර ඊලෙන් බයින ඔක්කොම ටික මොනක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඒක දිහා බලනකොට පේනවා මේ බුද්ධ ධම්ම සංඝ සහ තමන්ගේ සීලය පිළිබඳ සැකේ නිසා භාවනා මධ්‍යස්ථානට ගියත් භාවනා කරන්න එකිනෙකා පිළිබඳව ද්වේෂ දොස් දකින්න. හැම වෙලාවෙම කියනවා අසෝලා හරියට භාවනා කරන්නේ අසෝලාගේ මේ දොස් තියෙනවා කියලා. ඉතින් මේ ප්‍රශ්න නිසා මේ මනුස්සයාට ඇති වෙන සැක ප්‍රදේශය මෙතකයි කියලා නෑ. ඉතින් මේ තමයි ලෙඩේ. මේ විදිහට සීල විසුද්ධියෙන් උත්තර හම්බෙන්නේ නැහැ, චිත්ත විසුද්ධියෙන් උත්තර හම්බෙන්නේ නැහැ, ditthi විසුද්ධියෙන් උත්තර හම්බෙන්නේ නැහැ. මේකට හම්බෙන්නේ කාංකා විතරන විසුද්ධියෙන් පමණයි. ඒ නිසා මේ ලේදී අඳුනා ගැනීමම Taman ඉන්නේ මේ වගේ බිම්බෝම්බයක් උඩ බව. ඒ නැත්නම් මේ කිරි කන්නේ දැලි පීයෙන් බව. දන්නවනම් ආරී ලේසි ඒකට උත්තර හොයන්න. ඒ ලෙඩේ දන්නේ නැතුව බෙහෙත් බීලා වැඩක් නැහැ. ඒ නිසා කොයි වෙලාව හරි මොනවා හරි හම්බුනාම බලන්න අපිට කාපු දෙය දිරවන්නේ නැත්තේ හිතේ සැකේ. පැදුරට යනවා නිින්ද යන්නේ නැත්තේ මොකද හිතේ සැකේ. අද සාමාන්‍යයෙන් ගත්තොත් දවසකට රෙජිස්ටර් කරන කසාද වලට වැඩිය වැඩි කියනවා දික් කසාද. ඇයි සැකේ? හැම වෙලාවෙම සැකේ. ඒ මේ සැකේ භාවනාවේදී එන ටික ගත්තොත් ඔය මං කියපු නිදර්ශන ගැලපෙන්නේ නැහැ. මේ සැකේ බැලුවොත් පේන්නේ තේරෙන්නේ දැන් මම මොකද කරන්න ඕන? ඔබ භාවනාවේ ඉඳගත්තර පස්සේ මම දැන් මොකද කරන්න ඕන කියලා කියන්නේ සැකේ. ඉතින් ඒක අහ ගන්න ඕනේ. ඌට පස්සේ ගියා වාඩි වෙලා දුවට හරි පරි ගැහිලා. මේ මූලික උපදේශ දවස දෙන දවස නෙවෙයි. ඒ වුණාට මම මේ මතක් කරන්නේ. හොඳට හරි පරි කියලා වාඩි වෙලා මම දැන් ඉන්නේ සුවසේද කියලා බලන්න. අන්නේ සුවේ දැන්න කිසිම වෙලාවක සැකේ නැහැ. ඉඳගෙන ඉන්නේ ඉරියව්වේ සමතුලිත භාවය, ලිහිච්ඡ භාවය මම දැන් ඉන්නේ මේක තමයි ලෝකේ තියෙන ලොකුම පින. ඒකට මම දන්නව කැමති නැහැ කියලා කියනවාට එච්චරමයි ඇත්තට කියන්න තියෙන්නේ. තමන් වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බව දැන ගැනීම තමයි ලෝකේ තියෙන ලොකුම පින. ඉතින් මෙතන ඉඳගෙනත් ඉතින් මම අනේ ජේතවනාරාමයට ගිහින් නැත්නම් මේ රුවන්වැලි සායර ගිහලා අර වටේට මේ අටපිරිකර තියලා පූජාවක් කරන්න තියෙනවනේ. එහෙම නැත්නම් තමන් මල් ලක්ෂයක් අරගෙන යන්න තියෙනවනේ. අපරාධ මේ ඉන්නට වැඩිය කොච්චර හොඳද කියලා අනන්තවත් හිතනවා. මෙතේ ඉන්න උපාසකම්මල සෑහෙන කනගාටු වෙනවා ඇති. බුද්ධ පූජාව තියාගන්න හම්බුනේ නැහැ කියලා. මේ යන්නේ භාවනාවක්. හැබැයි හිත තියෙන්නේ gedara බුදු පිළිම ගාව බුද්ධ පූජාව තියන. ඉතින් මේ කියන්නේ සැකේ. ඇයි මෙහෙ මෙහෙ බුද්ධ පූජා තියෙනකොට අපිට එන්න කියන්නේ නැත්තේ? හැම දෙයකටම මේ උතුම්ම කුසලය. එහෙම නැත්නම් මේකට ඇත්තටම කියනවනම් කියන්න තියෙන්නේ කුසලය සහ අදි කුසලය අතර තේරෝ දන්නේ නැත්නම් අපි අදි කුසලයේ තියේදී ලාමක කුසලයට යනවා. ඒක අනිවාර්යයෙන්ම සැක උපදවන දෙයක්. ඒකෙදි කුසලයේ සහ අධිකුසලයේ තේරුම් ගන්න මම දැන් අධිකුසලයේ ඉන්නකොට කුසලයේ අමතක කරවට ප්‍රශ්න නැහැ. ඒක දන්නවනේ යට එල්ලයක් තියෙනවා තෙදක් තියෙනවා. මාර එදා කියපු උපමාවේ වගේ. අපි මගුල් ගෙදරක් හරි ඇටෝම් ගෙදරක් හරි ප්‍රධාන අමුත්ත එන වෙලාවට කොයි අමුත්තාවත් අපි ගණන් ගන්න අපි ප්‍රධාන අමුත්තත් එක්ක වැඩ කරනවා. ප්‍රධාන අමුත්ත ගියාට පස්සේ අනික් අමුත්තු බලනවා. ඉතින් ඒ වෙලාවේ ප්‍රධාන අමුත්තා ඉඳන් මට සැලකුවේ නැහැ කියලා කවුරු හරි කියනවනේ ඒක අසාධාරණයි. මොකද ගෙහිමේ ඇින්න ඕනේ කියලා ප්‍රධාන අමුත්තත්. ඒ වගේ භාවනා කරන වෙලාවදී මගේ හිත තියෙන්න ඕනේ මෙතනයි කියලා. ඒ නිසක භාවයේ දන්නවනම් අපි ඒකට කමඨාන් සුද්ධ කරනවා කියලාත් කියනවා. ඒක අහඬ. ඒ මොකද සර්වඥාන්සේ සඳහන් කළ දෙනවා ද්වේමේ භික්කවේ පච්චා සම්මාදිට්ඨිය උපාදායි. මහන්නේ මේ සම්මාදිට්ඨිය කාට හරි පහළ වෙන්න මගේ බුදුනුවණට පේනවා ආසන්න කාරණා දෙකක් තියෙනවා. එකක් පරතෝච ගෝසෝ. අනුන් කියන දේ අහන්න ඕනේ. සම්මාදිට්ඨිය ඇතුලෙන් එන්නේ නැහැ. මනුස්ස මනසේ කවදාකවත් ස්වභාවයෙන් සම්මාදිට්ඨිය එන්නේ. ඒක පරතෝ ගෝසෙන් එන්න ඕනේ. ශ්‍රාවකයෝ කියන්නේ ඒකයි අපට. ඒක අහලා දැනගන්න. දෙක යෝනිසෝ මනසිකාරෝ. ඒ අහපු දේ නුවණින් කල්පනා කරන්න ඕනේ. ඒ නිසා ඒක දන්නවනම් ඉඳගත්තාම මොකද කරන්නේ? සක්මනක් හම්බෙච්චාම මොකද කරන්නේ? යනකොට එනකොට කනකොට බොනකොට අනික් වෙලාදී මොකද කරන්න කියලා දන්නවනම් ඒ යෝගාවචරය උත්සාහ කරනවා. ඒකට කියනවා අනුග්‍රහ කරනවායි කියලා. පුළුවන් තරම් උත්සාහ කරනවා වාඩි වෙලා ඉන්න වෙලාවේදී කොච්චර හිතවිලියාවක්, කොච්චර සද්දාවක්, කොච්චර වේදනාවක් මම ඉඳගෙන ඉන්න බව දන්නා තාක්කල් භාවනාවට ලකුණු ලැබෙනවා. කොච්චර රූප වෙනත් කොච්චර මත් උනත් නිදිමත උනත් ඉඳගෙන නෙමෙයි මම ඇවිදින්නේ කියලා දන්නවනම් සක්මන් භාවනාවට ලකුණු ලැබෙනවා. එදිනදා ජීවිත වැඩ කරනකොට අනික ඔක්කොම අබෞද්ධ. ඒගොල්ලෝ භවනා කරන්නේ. ඒගොල්ලෝ කලබල සටපට. ඒ තමන් කරන වැඩේ මම මේ ඇවිදිනවා, මම මේ කනවා, මම මේ යනවා, මම මේ බොනවා කියන එක දන්නවනම් gedare hitiyat භාවනා සිද්ධ වෙනවා. අන්න ඒ වගේ දන්නවනම් ඒකට කියනවා සැක ඇරලා, නිසකව තමන් කරන දේ තමන් දන්නේ. මේක මේ කවුරු හරි හිතන්න එපා මේ පැය 24ම කරන්න පුළුවන්. අපේ ගෙදර ඔක්කොම කරાવી ලංකාවේ ඉන්න ඔක්කොම බුද්ධහංග වෙලා කරාවි කියලා කද්දාවත් වෙන්නේ. ඒක වෙන්නේ බොහොම සුළුතරයකට. මෙන්න මේ විදිහට Taman වාඩි වුණාට පස්සේ වාඩි වෙලා මෙන්න මෙතෙන්ඩයි හිතේ දාන්න ඕනයි කියලා දන්නවනම් ඒක විශාල පරිණාමයේ දියුණුවක්. අපි පරිණාමයේ ආස සාසනික වශයෙන් සහ manussකමි. පරිණාමයේ විශාල දියුණුවක්. එතකොට අපිට ඒක සාර්ථකුණයි කියලා හිතුවම මම ඉන්නේ ආස්වාසිය ආස්වාසින බව දන්නේ. ප්‍රස්වාසි ප්‍රස්වාසි ඉන්න බව දන්න. නැත්නම් ආස්වාසේ ඉන්න ඕනේ ආස්වාසේ ඉන්නේ නැති බව දන්න. ප්‍රස්වාසයේ සිද්ධ වෙන ප්‍රස්වාසයේ නැති බව දන්න. ඔච්චරයි. ඒක හෙලි කෙරුවේ නැත්තම් ඒක සමටහන් සුද්ධ වෙනලා කියන්න බැන්න ආනිසංස නැහැ. එනිසා ඒක හෙලි කරන්න පුළුවන් වෙනවා ආස්වාසය ඉන්නකොට ආස්වාසය බව දන්න ප්‍රස්වාසය නෙවෙයි කියලා දන්නකේ ලොකු සාංශ කිව්වා කළු අකුරෙන් ලීලා ඉරක් ගහන්නේ කියලා ඒකට. ආස්වාසය ඉන්නකොට ප්‍රස්වාසය නෙවෙන බව දන්න. ප්‍රසවාසයට ගියාම දන්නවා ප්‍රසවාසය ඉන්නේ ආස්වාසය නෙවෙයි. සමහරලාට ඉන්නවා ආස්වාසය ඉන්න ඕනේ කියලා ගියාට ආස්වාසය නෑ ඒ බව දන්නවා. ප්‍රසවාසය ඉන්න ඕනේ ප්‍රසවාසය නෙවෙයි බව දන්නවා. ඒක ඊටත් වැඩිය ශ්‍රේෂ්ඨයි. මේකෙන් එහාට ගියාට පස්සේ තමයි අපි ඔය කතා කරන බේත. එහෙම නැත්නම් මේ කාංකා විතරන විසුද්ධියට අපේ තේරවාදයේ දීලා තියෙන උත්තරේ කොයි වෙලාවක ආස්වාසයේ ඉන්නකොට ආස්වාසයෙන් බව දන්නවනම් දිගට දිගටම මේක අපිට 4ක 5ක 6ක 7ක 8ක දන්නවනම් ඔන්න කාංකා විතරන විසුද්ධිය කියන ලෙඩේට බේද දෙන වෙලාව. එතින් ගියාට පස්සේ යෝගාචර දන්න දැන් මං ඉන්නේ ආස්වාසේ. ඊගාවට එන ආස්වාසියත් මට නොපැකිලව අන්‍ය විහිිත නොවි හිත අංජබජන නොවි එනකොට බලන්න පුළුවන් වෙයි. ඊගාට එන ආස්වාසයත් බලන්න පුළුවන්මයි කියලා පොඩි විශ්වාසයක් ඇති වෙනවා. අන්නේ විශ්වාසයෙන් වෙලාවේදී දැනෙන ආස්වාසේ මේ දැනෙන චිත්තක්ෂණයට ඉස්සලම කොහින්දලාද ආවේ? කොහොමද මේක මතුවෙන්නේ කියන තැනට මුලට අදින ගතියට ගියා නම් ඒ කරන්න කරන්න කරන්න අර සැක දුරු වෙලා හිත තියුණු වෙලා සතිය අරමුණ කිතාබයි. අරමුණ බලනවා නෙමෙයි අරමුණ එන්නේ ඉස්සෙල්ලම අප්‍රමාදීව මේක බලනකොට අපි දන්නවා අපිට පේන්නේ ගොරෝසු අරමුණක් විතරයි. ගොරෝසු වෙන්නේ අපේ හිතට හොරා. හැංගිලා. අර විසුද්ධි තුනකින් සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි වලින් තෙදගැත්ච්ච යෝගාචරයට දැනගන්න පුළුවන්. මයි ළඟට එනකොට මෙයා එන්නේ හිතට හොරා මුකුළු පපා කොමල පපා ආවට මේක එnde ඉස්සල්ලා කොහෙන්ද දෙන්නේ අන්න එතෙන්ද හිත දාන්න ගිය ගමන් මේ සතිය ඇති වෙන දියුණුව ඉන්ද්‍රයන්ගේ ඇති වෙන දියුණුව නිසා අරමුණ චිත්තක්ෂණ කලින් දැක ගැනීමේ ප්‍රයත්නයත් එක්ක දැක ගැනීමේ හැකියාව එනවා. මේ වෙනකොට මේ යෝගාවචරයේ පරිසරයේ යෝගාවචරයේ මානසිකත්වයේ යෝගාවචරයේ පරිණාමයේ අරමුණේ සතියේ පුදුමාකාර දියුණුවක් ඇති වෙන්න පටන් අර ගන්නවා. මනොස්ස හිතකට හිතා ගන්න බැරි තරම් Java කැවීමක් වෙනවා. එනේන අරමුණ එන්න ඉස්සෙල්ලා බලන ගතියේදී. අපි හිතන්නේ අමාරුයි කියලා උත්සාහ කරලා බැලුවොත් මේ හරි ලේසි වැඩක් කියලා හිත කියන්නේ හිතනයි මම මේ ධර්මයේ පුංචි කරන කතා කරනව නෙවෙයි. අන්නේ බලන බලන යනකොට කොයි වෙලාවක හෝ මේ ඉස්සෙල්ලා දැක්කටත් වැඩිය ගොඩ නැගෙමින් පවතින හුස්ම රැල්ල බලන්න පටන් අරගත්තාට පස්සේ මේ හිතේ ඇති වෙන මේ ප්‍රනීත භාවය හිතේ ඇති වෙන එල්ල වෙන ගතිය උත්සන්න වෙන ගතිය, ආසන්න වෙන ගතිය අනුව මොලේ අපේ සාමාන්‍යයෙන් ක්‍රියා කරන 104ක් විතර ස්නායු වෙනුවට මුළු මොලේම ක්‍රියා කරන්න පටන් ගන්නවා. ස්නායු වල 100%ක්ම එළඹීම සිද්ධ වෙනවා, පෙළඹීම සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මැරෙනකම් අපි වැඩ අරන් තියෙන ස්නායු වලින් 104ක් විතරයි. සිදි වෙච්ච එක දකින්න ඔච්චර ස්නායු ඕන කරන්නේ නැහැ. සිදුවෙන දෙයට කලින් මේකට යොදන්න ගියාම අක නියුරොබික්ස් කියලා කියනවා. තේරෙන්න පටන් ගන්නවා පුදුමාකාර හරියට අයිස් කැලක් වතුරේ දාලා මතුවලා තියෙන කෑල්ල දකින්න ඉතින් කාටවත් පුළුවන්. ඒක පොට්ටේකට උනත් අත ගාලා කියත හැකියි. මම වතුර යට තියෙන කොටස මතුවෙන්නේ 100ට 1 නම් 110 නම් 90ක් අයිස් කැලේ හරියට වතුර යට තියෙනවා. වතුරේ යට තියෙන අයිස් වලින් උඩුකුර තෙරපම නිසා තමයි 10න් එකක් මතු වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ආස්වාස් ප්‍රසවාසය ගත්තොත් ආස්වාසෙන් 10න් එකයි අපිට පේන්නේ. 10න් 9ක අලයක් තියෙනවා යට. විශාල අලයක් තියෙනවා. අන්න ඒකට හිත ගිය දවසේ බටහිර මානසිකත්ව විද්‍යාව කියන එකට යටි හිතට බින්ගයක් අපා ගන්නවා කියන. තමන්ගේ යටි හිතට බින්ගයක් අපා ගන්න. යන්න පුළුවන් කිලෝරක් නැතුව අර අලිබබා සහ හොරි 40 වගේ ඒ ලෙන්නට ඇතුළු වුණාට පස්සේ ඒක ඇතුළු විශාල නිධානයක් තියෙනවා. ඒක ඊට පස්සේ යාට ආස හිතෙනවා. දැන් මම මේ මතු පිට වැඩ කරන මම යාට යට මොනවද තියෙන්නේ කියලා. ඉතින් එතකොට ඇති වෙන මේ උත්සන්න භාවයේ මේක ඇති වෙන අවදි භාවයේ එතකොට ඇති වෙන මේ අප්‍රමාද භාවයේ ආසන්න භාවයේදී බලනකොට පේනවා ආදි ලස්සන දෙයක්. කුයි කෙනෙක්ගේ අරමුණ ඇති වෙන හැටි බැලුවත් එහෙම නැත්නම් උඩු හිතේ ඉඳලා යටිහිත ගියත් ඔක්කොගෙම යටිහිත වශයෙන් අපි සමානයි. අරමුණක් හට ගැනෙන හැටි අතර ඥාන පිරිමකමක් නැහැ. අරමුණක් හැදෙන හැටි බලනකොට උගත් නුගත් ભેදයක් නැහැ. අරමුණක් හැදෙන හැටි බලන්න පොස්සක් දුප්පත් ගතියක් නැහැ. අරමුණ හැදෙන හැටි බලන්න ලෑස්ති වෙලා යන්නේක විතරයි අවශ්‍ය කරන්නේ. අන්නේ ලෑස්තිලා යන ගතිය තමයි බුදුහාමුදුරුව අප්‍රමාදී කියලා කියන්නේ. මේක තමයි බාලදක්ෂ ව්‍යාපාරේ පළවෙනිම ලියන්නේ be prepared. සූදානම් ශරීරය කියලා අපිට උගන්වනවා. මේක තමයි අපි ආර්ය පරිශ්‍රණය කියලා කියන්නේ. ඒ ආර්ය පරිශ්‍රණය කොච්චරක් කැම්පියුටරට කාගෙන යනවද? ඒ තරමටම සැකයකට කවදාකවත් ඉන්න බෑ. මේක සමහර විටක සමත භාවනාවෙන් අපි කොටසක් ණයට අරගෙන ගත්තොත් අරමුණකට හිත නැංවීම ආස්වාසිය කියන ආස්වාසිය බව මෙනෙහි කිරීම හිත නැංවීම ලේබල් කිරීම කියලා අපි ඒකට කියනවා මානසිකාරය කියලා කියනවා. ඒකට කියනවා විතක්කය කියලා. ඊට පස්සේ නංවපු අරමුණ මේකයි කියලා විමසා බැලීමට කියනවා විචාරය කියලා. නිකන් ගිහිල්ලා ඉන්නේ ගියාට පස්සේ ඒකේ හැඩතල ඔක්කොම බලලා ඉන්නේ. අන්නේ විදිහට මේ විචාර බුද්ධිය තමයි අපේ දැන් අඩු වෙලා තියෙන්නේ. ඒකට මීමන්සාව කියලා කියනවා, ධම්ම විචේ කියලා කියනවා, විචාර බුද්ධිය කියලා කියනවා. ඒ විචාර බුද්ධිය විශ්වවිද්‍යාල වොන්න ඇත්තේම නැහැ. උසස් අධ්‍යාපන ආයතන පලාතකම නැහැ. මැට්ටෝ කිව්වහම PhD කිව්වහම permanent head damage. කොට ගන්න බෑ. MS කිව්වහම more shit. BS කිව්වහම bullshit. මේ සාමාන්‍ය මිනිස්සු ගාව දැන් අපේ අපච්චිගේ ගොවියෙක් ගාව සියල්ල දැනුම තියෙනවා. සියලු දැනුම තියෙනවා. උඳ කරන වැඩි උඳ දන්න හොඳටම. ඔය එක ඇබ්සන්ට් මයින්ඩර් ප්‍රොෆෙසර් කෙනෙක්වත් දන්නේ මොකද්ද වෙන්නේ කියලා. ඇයි මොකද විචාර බුද්ධිය නෙමෙයි කරන්නේ ඊට ඉස්සෙල්ලා බයියා කියපු වචන ටික කටපාඩම් කරනවිල කළු ලෑලි ලියන එක තමයි කරන්නේ. අපේ හිටිය ප්‍රොෆෙසර් කෙනෙක් බීජයක තියෙන ජීවි භාවය පිළිබඳව වයබිලිටි ගැන කතා කරන්න ගියාම කළු ලෑලි දෙකට බෙදනවා. එල අසවල් විද්‍යාඥයා අසවල් දවසේ මේක කිව්වා අසවල් විද්‍යාඥයා අසවල් දවසේ මේක කිව්වා කියලා කළු ලෑල්ල පුරාවට ලියලා යනවා. මේ බීජ පිළිබඳව කරපු පරිශන. ඒවත් මේ ලංකාවේ තියෙන බීජ නෙවෙයි. මේ පිටරට බීජ જાති. ලියන නම් ඔක්කොම සුද්ධංගේ නා. ඉතින් බලානිනොට හිතෙනවා මේ අනුන්ගේ සීනි කිරණ හැටි අනුන්ගේ ගන්සබා බිස්නස් කරන හැටි පව් කියලා හිතන මේ මිනිස්සුන්ගේ ජීවිතවලට වෙලා තියෙන දේ. මේ Tamange හුස්ම කොහෙන්දලා බීජය කියලා හොයන්න දන්නේ නැහැ. ලෝකේ තියෙන බීජ ඔක්කොම අරගෙන ඒක පිළිබඳ විද්‍යාඥයන්ගේ විස්තර කියලා තියෙනවා ඇනුවල් ඉයර් බුක් එකේ කියවන්නේ කියලා සීඩ්ස් කියන පොත. ලොකු ওই විසුද්ධි මාර්ගයේ විතරයි පොතක්. ඕකෙන් ප්‍රශ්නයක් අහන. මට හිතුණා පේල් වෙන එක ලාභයි. ඇයි හත් දෙයනේ අහවල් ප්‍රයෝජන නැද්ද මේකෙන්? ලංකාවේ තියෙන කිසිම බීජයක නමක් නැහැ පොතේ. ලංකාවේ කිසිම විද්‍යාඥයෙකුගේ නමක් නැහැ. ඒක ඌව තමයි අපි විශ්වවිද්‍යාල කියලා ගෙනත්තේ. හැබැයි විමසුන් නොවනේ. ස්ථානෝචිත ප්‍රඥාව, තන්වැසි නොවන සූදානම් බව මොට්ට වෙනවා. අපි මෙතෙන්ද ගත්තට පස්සේ අපි කියන ඔක්කොම පැත්තක තියන්න තීල බලන හුස්ම එන තැන පිම්බීම එන තැන හැකිලිම එන තැන ප්‍රසවාසය එන තැන එනතන බලන්න ඉන්නකොට ඇති වෙන මේ සියුම් භාවය නිසා එක පැත්තකින් අපි යටිහිත මොකද්ද කියලා තේරුම් ගන්නවා. අනිත් එක තේරුණා කොයි එකා බැලුවත් එකමයි පේන්නේ කියලා. කොයි එකී බැලුවත් එකයි. සරුවචනාංශය බැලුවත් එකයි, රහතන් වහන්සේ බැලුවත් එකයි, සීක පුද්ගල බැලුවත් එකයි, පෘතජ්ජන බැලුවත් එකයි. ඉතින් පෘතජ්ජනයා හිතනෝ නෑ නෑ නෑ නෑ සීක පුද්ගලයාට නම් අමුතු දෙයක් ඕකේ පේනවා ඇති. රහතන් වහන්සේට ඊට වැඩිය මොනවාරි පේනවා ඇති. බුදුරජාණන් වහන්සේට ඊට වැඩිය පේනවා ඇති කියලා. බුදුරජාණන්සේ සඳහන් කරනවා ඒ කාලා කාලකාරාම සූත්‍රයේ මහන්නේ මේ වේන දේ ඔయిత විදිය මොකක්වත්ම නැහැ. දිත්තා දට්ටබ්බං නමඤ්ඤති. ඔය දේ ඔయిత විදිය බලන්න දෙයක් නැහැ. මම බැලුවත් ඔච්චර රහතන් වහන්සේට එච්චරයි, සීක පුදුරට එච්චරයි, පුත්තජනට එච්චරයි. දට්ටබ්බම යෝග දැකිය යුතුමත් නැහැ. මේ ආනපාන ඇති වෙලා දැක්කයි කියලා අපිට කිසිම ඩිග්‍රී එකක් හම්බෙන්නේ නැහැ. ලාභයක් හම්බෙන්නේ නැහැ, සත්කාරයක් හම්බෙන්නේ නැහැ, සලෝකයක් හම්බෙන්නේ නැහැ. දත්තාරම්මංජ දකින්න දෙයක්වත් නැහැ ඔකේ. අදිත්තම්මංජ නොදකින් කියන්නත් එපා. නිද්දකේ මේතර මේ මහානපානේ මුල බැල්ල ඇති වැඩේ නෑ වැඩක් නෑ කියලා. ඉතින් මේක අටුවාචාරින් වහන්සේත් හොල්මන් වෙලා තියෙනවා. නෑ නෑ නෑ කොහොමද සරුවච්චන් වහන්සේ උස්ම එන හැටි බැලුවොත් වෙනස් ඇති. ඔයගොල්ලෝ බලනවට වැඩිය කියලා. ඉතින් අනේ හොඳ වෙලාවට කටුකුරුන්ගේ ඥානන් සංසෝවා සූද්ධ කරලා තියලා අපවත් වුණා. කොයි දේ වැළුවත් කොයි එකකටත් පේන්නේ එකමයි බලන්නේ නැතිකමයි ප්‍රශ්නේ. ඒ නිසා කොයි වෙලාවක හෝ අරමුණක මුල බලන්න ගියොත් නැත්නම් අපේ හිතේ ගැඹුරට යන්න ගියොත් අපි ඔක්කොම එකම දේ එකම මනුස්සකම තියෙනවා. මේක ඉස්මතු වුණාට පස්සේ තමයි අපේ ඥාන පරිමිකම් ලස්සනව ලස්සනකම් කළු සුදුකම් ලාභ තත්කාර සිලෝක දැනුම් ඔක්කොම තියෙන. යට තට්ටුවේ මොකක්වත් නැහැ. ඉතින් මේක පිළිබඳව සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පස්සේ ආපු කාල් යුන් එයා කතා කරලා කිව්වා යට තියෙන යුනිවර්සල් අන්කොන්ෂස් ඒකට ගිහිල්ලා බැලුවොත් අපි ඔක්කොම සමාන හැබැයි ඒකේ තියෙන හරියක් තියෙන්නේ කුණු කන්දල් වගේක් තියෙන. අර මේ අලිබබා තවරු අතලිය වගේ රත්තරන් මිනිමුතු මොකක්වත් නැහැ. අපේ පශ්චාත්තාප ටික තමයි යට තට්ටුවේ තියෙන්නේ. මෙතෙක් ජීවිතේ මතක කියලා තියෙන පශ්චාත්තාප. ඒ වගේ හුස්මේ මුලට යන්න යන්න මේ හුස්මේ මුල පේනවයි කියන්නේ අර ගැඹුර පේන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අනුසය කෙලෙස් සහ පරිඋත් ทาน කෙලෙස් වල ක්‍රියාකාරකම් පේන්න පටන් ගන්නවා. මෙතනදීම පුදුමාකාර මැජික් එකක් සිද්ධ වෙනවා. යම් කිසි කෙනෙක් මේ හුස්මක ආරම්භයේ ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් පිම්බීමක හැකිලිම ආරම්භයේ බලන්න පටන් ගන්නවා. සංස්කාරයක හට ගැනීම බලන්න පටන් අරගත්තොත් මේ දැනුමම නයිසර්ගයෙම ඒකේ අවසානයේ බැලීමට ඉබේම යොමු වෙන්න පටන් ගන්නවා. ආරම්භයේ පටන් ගැනීමට අපි යම් අවධානයක් යොමු කරලා යම් උත්සන්න භාවකින් යම් ආසන්න භාවකින් බලලා හරි හරි මට එන්නේ එන්නේ එන්නේ මේකේ සියුම් හටගන්ම බලන්න පටුවන් වුණා කියලා දැනගත්තොත් ඒක මුදුන්පත් වෙලා ගෙවෙනකොට නැති වේගෙන යන හැටි දැකීම භාවනා ආනිසංශය. අර සියුම් භාවයේ තුල ලැබෙන ආනිසංශය. ඒ හරියට කරන්න දෙයක් නෑ. ඒක අන්වේ ඥානයක් විදිහට ලැබෙනවා. ණය විපස්සනාක් විදිහට ලැබෙනවා. මොකද අර ඊටාම සියුම් දෙයට සංවේදී වෙනවා. තව එකක් සිද්ධ වෙනවා. මේ රූප ධර්මයක නැත්තම් වායෝ පොට්ටබ්බ ධාතුව කියන ආස්වාසිය මුල බලන්න පුරුදු වෙච්ච එක්කනාට ඒකට සද්දයක් ආවත් එයාට වෙන මේ සද්දේ මට ඇහෙනකොට ඇහිඳ ඉස්සලා කැලලක් තිබිලා තියෙනවා කියන. ඒ ඇහිච්ච සද්ද පිළිබඳ ඉච්චර කලබල වෙන්නේ නැහැ මේක කොහේ ඉඳලාද ආවේ. අපි හිතමු හිතවිල්ලක් ආවයි. එතකොට එයා දන්නවා හිතවිල්ල සෑහෙන්න ලොකු වුණාට පස්සේ තමයි දැනෙන්නේ ඊට ඉස්සෙල් පෙළ ගැස්මක් තියෙනවා. මට වේදනාවක් ආවා. දැන් මේ දරන්න බැරි තරම් වේදනාව වෙන්න ඉස්සලා මේක පුංචි තැනකින් ඇවිල්ලා තියෙන. මේ වෙලාවේ දැක්කම ඕක එච්චර බය වෙන්න දෙයක් නැහැ කියලා අර මොනම දෙයක්වත් මුණත වටනාකම් බාර ගන්න එයා. එයා දැනගන්න වේදනාව නැවත නැවත එනකොට ද්වේෂ කරන්නේ නැතුව හිතවිලි වලට ද්වේෂ වේදනාව වලට සද්ද වලට මේක නැවත නැවත එන එකක් නම් පේනවා. මට දැනෙන්නේ මේක සෑහෙන්න ගොරෝසු වුණාට පස්සේ මම ආනාපානේ මුල බලන් අල්ලගත්ත ඒ තියුණු භාවය, සියුම් භාවය, සතියේ ස්ථාවර භාවයේ දාලා නැවත නැවතම තියෙන සද්දයක් අහගෙන ඉන්න බලන්න. නැවත නැවතම තියෙන හිතවිලි දිහා බලන්න බලන්න. නැවත නැවතම තියෙන වේදනාවක් දිහා බලන්න බලන්න. ඒකේ මුලට අදින ගතියක් තියෙනවා. මෙන්න මේ මුලට අදින ගතියට ලස්සන වචනයක් සරුවත් සංසි යෝජනා කරා යෝනිසෝ මනසිකාරය කියන. යෝනිය කියලා කියන්නේ හට ගන්න තැන. අපි මානසිකාරයේ යොදනවා මතුවෙච්ච එක නෙවෙයි මතුවෙච්ච එක දිගේ මේ ආපු පාර හොයා ගන්න හදන. මේක තමයි බුදුහාමුදුරෝ පාණවයාගේ මනසට ඇති කරලා දීපු අලුත් ඥානේ දුක තේරුම් ගන්න දුකට හේතුව බලන්න. ආස්වාසේ තේරුම් ගන්න ආස්වාසයට හේතුව බලන්න. ප්‍රසවාසයේ තේරුම් ගන්න ප්‍රසවාසයේ මුල බලන්න. පිම්බීම තේරුම් ගන්න පිම්බීමේ මුල බලන්න. හැකිලිමේම අල්ලගන්න හැකිලිම මුලමයි. ඉතින් මේකට පිම්බීම හැකිලිම අල්ලන්නේ නැතුව මේක කරන්න බෑනේ. ඒ නිසා ඉස්සෙල්ලා පිම්බීම හැකිලිම ආස්වාසේ ප්‍රසවාසේ වම දකුණ කියන හොඳට යාලු කරගන්න. යාලු කරාට පස්සේ තමයි මේ කාංකා විතරන විසුද්ධියට අදාළ බෙහෙත. එහෙම නැත්නම් අරමුණක මූල බැලීම, හටගන්ම බැලීම අපි කියන ජාතකයේ බලනවායි කියලා පටන් අරගන්න. ඒ කිය මෙතන නැතු අපි ගිය ගාම මුල බලන්න පටන් අර ගන්නවයි කියලා කිව්වොත් බබා හම්බෙන්නේ ඉතලා පේන්දර හදන්න බෑනේ. අලේ ඉරෙනකන් හිටපන්කෝ. ඉරුණාට පස්සේනේ තැම්බුණාද නැද්ද කියලා බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා යෝගාවචර දැනගන්න ඕනේ මේ මාත්‍රාව. යෝගාවචර දැනගන්න ඕනේ මේකට වෙලාවක් තියෙනවා. කලාවක් තියෙනවා. මොකද ධර්මයේ තේරෙන්නේ ධර්ම නියාමයකට. ඉතින් ඒක නිසා සමහරලාට මේ දවස් දෙකක් විතර බණ කියනකොට අරමුණක මුණ බලන්න ඕන කියලා ඒක ඉක්මවපු එකනත් එමෙ මේ මට්ටම ඉක්මවපු එකනත් ආයෙ මුල බලන්න පටන් ගන්නවා. ඉතින් ඒකෝට ඉතින් අර ගුරේ ගෙවිලා වගේ භාගෙට ගොනා යන්නේ අඩමානට කියලා කරත්තකාර දිව්වේ. ගොනා බීලා ගොනාට දිව්වේ කරත්තකාරට බීලාදී සාමූහිකව බණ කියනකොට සමහරු ආවක පටලවා ගන්න. ඒකට නම් ක්‍රමයක් මට නම් දැකලා නැහැ මම. ඒක ගොඩ ගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා තමයි මම මේ කියන්න හදන්නේ මේ එක එක බේතට එක එක ලෙඩ තියෙනවා එක එක ලෙඩේට එක එක බේත තියෙනවා Taman කොච්චර කාලයක් යයිද දැන් මං අරමුණ දැක්කා ඒ නිසා මං දැන් අරමුණේ මුල බලන්න ඕනේ කියන දේ පරියංකේදී පරෝපදේශ රහිතව Tamanට වැටහෙන්න මොන්න තරම් විචක්ෂණ බුද්ධියක් තියෙනවා ඒක වෙනකොට යාට තේරෙනවා දැන් අරමුණ ගෙවෙන හැටි ඉස්සර වගේ අරමුණ එකපාරට නැති වෙලා යන්නේ එමීට නැති වෙනවා හරියට අපි ඉර නගින වෙලාව කන්දක් උඩ ඉඳගෙන තරු දිහා බලන් හිටියොත් නගින ඉරේ ප්‍රමාණයට තරුවල ඕභාසය නැතිලා යනවා. ප්‍රකාශ ශක්තිය නැති වෙනවා. දැන් මේ දවස්වල හඳට වෙනවයි වැඩි. හැන්දෑම් පාන්දරට හඳ තියෙනවා. ඉර නගිනකොට හඳ නොපෙනිය. ඒ වගේ යමක් නැති වෙලා යන හැටි එක චිත්තක්ෂණයක වෙන්නේ නැහැ. කොටිම්ම කියනනම් විපස්සනාට ඇක්සිඩන්ට්ස් නැහැ. කිසිම හදිසියක් නැහැ. ඔක්කොම සිද්ධ වෙන්නේ ධර්ම නියාමකේ. කවුරු හරි කිව්වොත් එහෙම නෑ නෑ මේක පාරට මේවා ගහින් ගෙඩියට වගේ නමයි කියලා ඒ අපි දැක්කේ නැති නිසා. ආහන මනුස්සය ඒ ලනුව කණ්ඩ ඕනකමක් නෑ. ඒක ඔක්කොම ක්‍රමිකව සිද්ධ වෙන නිසා මම පෙන්වන්න දන්නේ මුල හට ගැනීමේදී මුලට ඇදීමේ ක්‍රමය එnde end තියුණු වෙනකොට ඒ යෝගාවචරයට ඒක නැති වෙන හැටි ඒ ක්‍රමේටම අරමුණක් ක්‍රමයෙන් ගෙවිගෙන යනවා වගේ තේරෙන්න පටන් ගන්නවා. මේකට බුදුරජාන් වහන්සේ දැන් මේ ක්‍රමී දැක්කොත් මේ මුලක් දැක්කා වෙනදට වැඩි පොඩ්ඩක් මුල දැක්කා මැද දැක්කා ඉවර වෙන හැටි දකින්න දැන් මේක කලාවක් කරගන්න එnde end end end අරිට වැඩි මුල දකින්න එතකොට අරිට වැඩි අග දකින්න එතකොට ඒක අරමුණක් එක ගත කරන කාලේ චිත්තක්ෂණ වශයෙන් වැඩි වෙනවා මේ කියන්නේ අරමුණට கிඳා බහින එතකොට බාහිරේ හෙන ගැව්වත් ඇෙන්නේ නැහැ මොකද හිත ගිහිල්ලා තියෙන්නේ මේකේ නිමග්න වෙලා තියෙන්නේ ඉතින් ඒ වෙලාව බණ්ඩු යෝගාවචර කියන මගේ ඇඟ නිකන් ගල් වෙලා වගේ හේම් මිහිර වෙලා තියෙනවා අතපය හෙල්ලුවත් හොල්ලන්න බෑ. ඒක නිකන් ෆ්‍රිජ් එකට දැම්මා වගේ ගල් ඒ වගේ ලකුණු වගේක් පෙන්වනවා. ඒක හොඳට පේනවා දැන් මේ සතිය කිඳබයි. කිඳබයින කියන අරමුණක নিমগ্ন වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක සතියට පෙන්වන ලක්ෂණය තමයි මතු පිට පාවෙන්නේ කිඳබයි. මෙන්න මේකට අනුග්‍රහකරනද එම කිඳබහින වෙලාවේදී අනුග්‍රහකරනද ලේසිතයි. ලේසි නෑ මේ ගොවිතැනක් කරන මනුස්සයාට දැන් මේ මුල් ටික වැවෙනව දන්නවනම් ඒ මේ භෝගෙට අතුරුයක් ගන්න ඕනේ අනවශ්‍ය තනකොළ ටික ගලවලා පස බුරුල් කරලා මේකට වතුර දාලා පොහොර දැම්මට පස්සේ දැන් මේක දිගට වැවෙන්න පටන් ගන්නවා. ඉතින් ගොවියා ඒ වෙලාවේදී තනකොළ ටික ගලවලා පොහොර දබු කිරුවේ නැත්තම් භෝගෙට පස යට වටේට බුරුල් කරලා මුල් ටිකට යන්න ඉඩ නොදුන්නොත් භෝගෙට ඒ දේ කරගන්න බෑ. මොකද තනකොළ හරි ආක්‍රමණශීලී. තනකොළාට පොහොර ටික ඔක්කොම උරා ගන්න. අවුව ටික ඔක්කොම උරා ගන්න. වතු ටික ඔක්කොම උරා ගන්නවා භෝගේ කේඩෑරි වෙනවා. ඉතින් මේ වෙලාවට ගිහිල්ලා අපි අපි කතා කරන දේවල් පරිස්සම් කරන්න ඕන. ආවට ගියාට අතන මෙතන කටමැද දොඩවන්නේ නැතුව පරිස්සම් කරන්න ඕනේ මේ අනවශ්‍ය ලෙඩ රෝග දාගන්න එපා. අනුන්ට ලෙඩ දාන්නත් එපා. අනුගේ කුණු කන්දල් මේ මල්ලට දාගන්නත් එපා. ඒක කර්මාන්ත වශයෙන් බලන්න මේකට ගැළපෙන දේවල් කරන්න ඒකට නොගැළපෙන දේවල් තියෙනවා අපේ ජීවිතේ. මේ වැවෙන බඩදරු අම්මා කෙනෙකුට ගැළපෙන දේවල් නොකපෙන දේවල් කියලා තියෙනවනේ මට නම් එහෙම වෙලා නැහැ ඒ වුණාට තියෙනවා කියලා කියලා තියෙනවා අපේ අම්මා ඒ වගේ කිරිවැදින ගොයමට උපස්ථාන කරන හැටියක් තියෙනවා කිරිවැදින ගොයමට පොර දාන්න ඕනේ මොනවත් කරන්න ඕනේ ඒක බලන්න ඕනේ හැමදාම ගිහිල්ලා සත්තු අලාපාල කරනවා ඒ වගේ මේ මුල වැවෙනවා තේරෙනවා නම් යෝගාවචරයා කිරිවැදින ගොයමක් රකින්න ගොවියෙක් වාගේ රාජමහේසිකාවක් දරුගැබ රකින්න වාගේ මේ කරලා දෙන්නයි මේ වගේ නේවාසික වැඩමුළු අපි තියන්නේ. ගෙවල් වල ඉඳද්දි මේක කෙරෙයිද නැද්ද කියන එක නම් වක්කඩේ හකුරු හැංගුවා වාගේ. ජීන්සා මේ ලැබිච්ච අවස්ථාව හුදුවට මතක තියානින්න බඩ වෙලා නැතුව මෙහි ඇවිල්ලි වල බඩ දරුවර කළ වැඩක් නැහැ. බඩ වුණාට පස්සේ තමයි බඩ දරුගබක් රකින්න පුළුවන්. ඉතින් දරුගබක් නැත්තම් කරන්න දෙයක් නැහැ. වැවෙනව නම් අනුග්‍රහ කිරීමට කියනවා කාංකා විතරන විසුද්ධි පධාණියංග කියලා. අන්න ඒක කරනකොට ඒ යෝගාවචරයට වම්මා වාචා සම්මා කම්මන්තට අමතරව සම්මා ආජීවය කියලා එකක් තියෙනවා. ජීවන රටාව කාටවත් සූරා කෑමක් නොකරන අනුන්ට වද දෙන අනුන්ට දාස වෙන ජීවන රටාවක් කරලා අමාරුයි. සම්්‍යක් ජීවන රටාවක් ඕනේ මේකට. එතකොට තමයි මේක හිමීට අර මුල් ටික බැහැගෙන යන්නේ. ඉතින් අපිට මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ කාරණා වලින් අනුග්‍රහ කරගන්න බැරි නම් ඉතින් කියන්නේ නෝ පෙරකලපින් නෑ. පතිරූපදේශ වාසයක් නෑ. සත්පුරුෂ සංසේවනයක් නෑ. සද්ධර්ම ශ්‍රවණයක් නෑ. වෙන දෙයට අනුග්‍රහ කරගන්න විදිහක් නැහැ. ඒත් කනගාටු වෙන්න නරකයි. Taman දැනගන්න පුළුවන් දැන් මම මෙතෙන් යනකම් ගිහිල්ලා තියෙනවා දැන්වත් අසේව නාච බාලාන. මෝඩය ඇසුරු කිරීම නතර කරන එක විතරමයි පණ්ඩිතානන්ත සේවනයේට පණ්ඩිතයන් ඇසුරු කිරීමට කරන්න තියෙන එකම අනුග්‍රහය. මොකද මෝඩය ඇසුරු කරන තාක්කල් පණ්ඩිතයෝ ඉන්නේ අපි ළඟට. ඒ නිසා දැන දැන දැක දැක මේ කරන තකතිරුකම් මෝඩකම් පඬිද කියන්නේ මෝඩයන් ඇසුරු කිරීමෙන් පුළුවන් තරම් ප්‍රයෝගයෙන් අයින් වෙන්න ඕන. ඒක එතකොට කම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන දේවල් වලට අනුග්‍රහයක් වෙනවා මේකෙදි තාමත්ම ප්‍රවේශම් වෙන්න ඕන. নিকමටවත් මෝඩයෙකුට දැනුම් දෙන්න එපා මං උඹෙන් අයින් වෙනවයි කියන. මෝඩයෙන්ද දැනෙන්නේ නැති වෙන්න මෝඩයකින් අයින් වෙන්න. මොකද අලි වාතයක් ඔය ඒක මෝඩේ තරහ කරගත්තොත් එහෙම මහා වාතයක්. ඒක නිසා ඌට නිකන් අර වමට සිග්නල් දාලා දකුණට කපන එක තමයි ලේසිම වැඩේ. මේ පැත්තට යනවා වගේ පෙන්නන ගිල ටක් ගාලා මේ පැත්තට ගිල නිකන්. ඒකට මං වගේ දක්ෂ මිනිස්සෙක් මේ අවුරුදු 40ම මං දැකලා නැහැ කවුරක්වත්. අනිසේරම යුතුයකම් සල කරනවා, ඉතිහාසය සල කරනවා, නෑදෑකම් සල කරනවා, සල කරන වටිනා ක්ෂණ සම්පත්තිය. අමාරුවෙන් හම්බෙච්ච ෂණ සම්පත්තිය. ඒක නිකන්නේ දුර්ලභාඛන සම්පatti මික්ෂණ සම්පජ්ජම් දුර්ලභයි තත්ත විවේකෝ විපatti කියලා තියෙන. ඒ වෙලාවේදී මේ විවේක ගන්න ගියොත් මේ කරගන්න වෙලාවේදී වැඩේ කරන්නේ නැතුව විපත්තිය. ඒකට කාටවත් දොස් කියන්න බෑ. දුර්ලභාඛන සම්පatti මේක ඊටාම අමාරුයි මේ චිත්ත විසුද්ධි චිත්ත විසුද්ධි ditthi විසුද්ධි කරලා දැන් කාංකා විතරන විසුද්ධිය සිද්ධ වෙනවා. ඒ ලැබිච්ච ෂණ සම්පත්තියේදී ලෝකේ තියෙන තීර්ම ඔළුවේ දාගෙන පිසිගේ බලා මල්ල වගේ මේ ওই විවේකීව ආවට ගියාට ඔය ටිකක් භාවනා කරනවා. ඉතින් ඒකට වෙන්නේ විවේකේ නිසා ලැබිච්ච ක්ෂණ සම්පත්තිය දුර්ලභා කරන සම තත් විවේකෝ විපatti. එයාට භාවනා නොකරපු කෙනෙකුට වැඩිය පශ්චාත්තාප වෙන්න වෙනවා මරණ මොහොතේදී. මට මෙච්චර ලස්සන සාසනය අනුග්‍රහ කරද්දී මට ඒ දේ කරගන්න බැරුණයි. ලොකු සංසය අපවත් වෙන්න අන්තිමටම කියපු බණ. ඒකට මට මොකක් හරි වෙලා මට බැරි වුණා. මම තමයි ඒ දවස්වල බණ රෙකෝඩ් කරේ. ඒ තිබුණේ කැසට් ප්ලේයර් එකක්. කවුරක් හරි රෙකෝඩ් කරලා ආරම්භ කරලා තිබුණේ නැහැ. මටත් බැරි වුණා. ඒකෙදි ලොකු සංසය සඳහා අපි 10ක් 15ක් විතර සංඝයාන්තලා කිව්වා මේ අමාරු අවස්ථාවක් ලැබිලා තිනවා. ඔයත් ඔක්කොම පැවිදිලා ඉන්නේ. Nissan වලට ඇවිල්ලා තියෙන්නේ. විවේක වෙන්න එපා. මේක පුළුවන් තරම් කරගෙන යන්න. එහෙම නැත්තම් අනියම වෙළඳ පොළ හම්බෙලා හරියට වෙළඳාම කරගන්න බැරි වෙළඳ පිරිසක් වගේ පස්සේ පශ්චාත්තාප වෙන්න වෙයි කිය. හම්බ වෙච්ච අවස්ථාවේ වෙළඳාම කරගත්තේ නැති වෙළඳ පිරිසක් වගේ පස්සේ පශ්චාත්තාප වෙන්නේ. අහුපච්චා විප්පටිසාරෝ අහුවත් කියලා බුදුසසුන අහෝ මරණ මොහොතේදී මෙච්චර වටින අවස්ථාවක් හම්බෙලා මම මේක නොසලකා හැරියා කියලා විපිලිසර වෙන්න තියාගන්න එපා. විපිලිසර නොවෙන්න නම් කාංකා විතරනේ කාංකා කියන එක තේරුම් ගන්න ඕනේ. කාංකා විතරේ සඳහා මම කරන්න ඕන දේ තේරුම් ගන්න ඕනේ. ඒකට වේලාවකුත් තියෙනවා. ඒකට යෝගයක් තියෙනවා. අන්නේ යෝග වේලාවට ඒ කටයුත්ත කරොත් එයාට තේරෙන්න පටන් ගන්නවා අරමුණක මුල බැලීමේ දක්ෂකම වැඩෙන්න වැඩෙන්න අග බැලීමේ දක්ෂකමක් එනවා. ඒකෙන් තමයි තේරුම් ගන්න පුළුවන් ඉන්නේ අරමුණක් ආව ඵලයට විනිශ්චය කරන්න එක කිවෙන කම්ම රංගනය හමාර වෙනකම්ම ක්ෂය වෙනකම්ම වැය වෙනකම්ම නිරුද්ධ වෙනකම්ම බලාගෙන ඉන්නවා අහුවෙච්ච අරමුණ බින්දුවටම බහිනකම් බලائیں එතකොට එයාට වෙන දේවල් වලින් කරදරයක් ඉන්නේ මොකද එක තැනකට එල්ල වෙලා තියෙන්නේ. මෙතෙන්ද ආවට පස්සේ පෙන්වන්න පුළුවන් සරුවචන් වහන්සේ දේතනා කරු මේ මජ්ජේ සූත්‍රය හරහා මේක කොහොමද නිවනට මේ වගේ අරමුණක මුලැමැදාග බැලීමක් විශේෂයෙන්ම අග බැලීම නිවනට යොමු වෙන්නේ කියලා බුදුජාන් වහන්සේ වැඩ ඉන කාලෙම බා වටිනා ගාතාවක් දේශනා කරලා තිනවා උබෝ අන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තම්බුරුමි බ්‍රා මහා පුරිසෝති යෝච සිබ්බනි මච්චකා කියලා. ඉතින් දවසක් හාමුදුරු කීප දෙනෙක් එකතු වෙලා හොඳ අවංකව භාවනා කරන මේකට අර්ථ දීලා තියෙනවා. අර්ථ හයක් දීලා තියෙනවා. උබෝ අන්ති විදිත්වාන අන්ත දෙක තේරුම්ගෙන. මජ්ජේ මන්තාන ලිප්පති මැදත් නොඇලී. ඒ ඉන්න පුරුෂයාට මම මහා පුරුෂයයි කියලා කියනවා. එයා තණ්හාවට අහු වෙන්නේ නැහැ. ඉතින් අහනවා මොකද්ද අන්ත දෙකේ? ඉතින් කහමතු කෙනෙක් කියන අතීත ඒකාන්තයක් අනාගත ඒකාන්තයක් මැද කියලා කියන්නේ වර්තමානයේ කියලා. මේ අපි කියන කතාවේ හැටියට එක හාමුදුර කෙනෙක් කියනවා ආස්වාසේ මැද ඒකාන්තයක් මුල ඒකාන්තයක් අග තමයි මැද වෙන්නේ. අන්ත දෙක වෙන්නේ මුලයි මැදයි. මැද වෙන්නේ ආස්වාස ගෙවීම කිය. මේක අල්ලගත්තා නම් එයාට මහා පුරුෂයයි කියලා කෙනෙක් අතන්නවට අහු වෙන්නේ නැහැ. ආයෙත් අපි භාවනා කරන්නේ ඉස්සලාම ආස්වාසි මැද අල්ලන්නේ ඊට පස්සේ මුල අල්ලන්නේ. එතකොට අපි දන්නවා අන්ත දෙක දන්නවා දැන්. ඒ අන්ත දෙක අතහැරලා අපිට යන්න වෙනවා ආස්වාසිය ගෙවෙන හැටි බලන්න. ඒක තමයි මධ්‍ය ප්‍රතිපදාව කියන්නේ. ඒක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. ඒක තමයි හතරවෙනි ආර්ය සත්‍ය කියන්නේ. ඒ ආර්ය සත්‍යයක් බාටපත් වෙන්නේ මේ ගෙවීම දැක්කට පස්සේ. ඉතින් අපිට කවදා හෝ ආස්වාද ප්‍රසාසින් ඇත කරගත්ත මේ කුසලතාවයේ හරහා දක්ෂකම හරහා සද්දයක් ආතික ඉවර වෙනකම්ම අහන්න. හිතවිල්ලක් ආවොත් ඒක යනකම්ම ඉන්න බල කලබල වෙන්න එපා. වේදනාවක් ආවොත් වේදන ගෙවෙනවා බලන්න දුක් වේදනාවක් නම් ඉවර වෙන්නේ සැපේ. සැප වේදනාවක් නම් ඉවර වෙන්නේ දුකෙන්. එතකොට පේනවා මේ අවසානයේ ගෙවි යනකොට මේකේ රසයේ කෘත්‍යයේ විපරිණාමය සිද්ධ වෙනවා. අන්නේ විපරිණාමය දැක්කා නම් අපි එක විනිශ්චයක් දෙන්නේ මේක සැප වේදනාවක් තමයි ගෙවෙනකොට හැබැයි දුක් වෙනවා දුක් වේදනාවක් තමයි ගෙවෙනකොට සැප වෙනවා කියලා අපේ ප්‍රකාශය බොහොම සාරගර්භ ප්‍රකාශයක් කරන ඕක සැපයි ඕක දුකයි කියන්නේ නැහැ මොකද මේ සැප දුකට පාර වෙනවා දුක සැපට මාරු වෙනවා වේදනාව සංඥාවෙත් මේක වෙනවා අපි මේ වගේ උඩ දැන් මේ වෙලාව කඳ උඩ නගින්න ගියොත් ඔතන නගින තැනම ඉන්නවා එතන හුඟක් වෙලාවට කූඹි පාරක් ඇවිදිනවා අපමණ ගෙදි කියලාත් අපි කියනවා ඒ ඇවිදින ගිරිපාර ඈතින්ලා දැක්කොත් පේන්නේ වැලක් වගේ. එහෙම නැත්නම් සර්පෙක් වගේ. ඉතින් ඈතින්ලා දැක්කොත් සර්පයට බයි කෙනෙක් නම් දුවගෙන ඉපල්ලහැට මට උඩහට යන්න බෑ පාර අර සර්පෙක් ඉන්නවා කියලා. ඒක කවුරු හරි එහෙම නෑ මේක මොකද්ද කියලා බලන්න පොඩ්ඩක් ලඟ වෙන්න ඕනේ කියලා බලපෙන්නවා සර්පෙකේ චලනේ නෙවෙයි නමුත් මේකේ චලනයක් තියෙනවා. එතකොට පේනවා එහෙම සර්පෙක් කැවිදිනකොට තියෙන චලන නෙවෙයි. හොඳට ලඟ වෙලා බලන්න ඕනේ කූඹි වැලක්. ලං වෙලා බලනකොට අර ඈත ඉඳලා බලන දර්ශනේ නැහැ. ඊට පස්සේ බය වෙන්න දෙයක් නැහැ. දැක්කේ නැත්තම් සර්පෙක් කියලා හිතුවොත්, වැලක් කියලා හිතුවොත්, ලණුවක් කියලා හිතුවොත් ගන්න සංඥාව නෙවෙයි ලං වෙලා බලනකොට පේන්නේ. ඒක තමයි උඟ දෙනෙක් ඔය දික්ක සාද වෙන්නේ. ඈතින් බලනකොට නම් අම්මා ලපනොම වන් සාන්ද සේසෝ මි ගුණේනා සේසෝ මි ගුණේනා ලං වෙලා බැලින්න යක්ෂයා ඉන්නේ එදා ඉඳලා ඉතින් දීතිංච උපත් යනවා අනේ මේක කොහොමටි ගලවලා දාන්න කියලා. මම මේකත් අද්දුට ප්‍රත්‍යක්ෂ නෙවෙයි කියලා කියන්නේ මොකද බැඳපු නැති නිසා. හැබැයි මට බඳින්න ඉස්සලා කියලා තිබ්බා. ටික අතේ දුරින් ආශ්‍රය කරපන්. ගහ ගන්න යන්න එපා. ගහ ගත්තොත් හොඳ උනත් නරක උනත් මණික උනත් එක විදියයි නෝන උනත් එක විදියයි මණික උනත් නෝන උනත් අපට වදේමයි කියලා විශ්වවිද්‍යාලයේ කුරුටු ගීවල ලියලා තිබුණා. ඔය වැඩි භජනෙට යන්න එපා. පොඩ්ඩ ලං වෙලා බලන්න. ඈතින් බලන දර්ශනය නෙවෙයි තියෙන්නේ. මේකට ඉවසන් නැති කට්ටිය තමයි බඳින්. නෑ ඈතිල බලන් හිටියන පේනවා බැඳපියක් උන්න කන ලනෝ තියා බලනකොට. අනේ අම්මේ ඊටතරේ මේ දික්කසා දෙන කට්ටිය කියලා නුදේහ බලනකොට ඊට හපක්. ওই පිටරට එහෙම ගියාම මට නව කතා දෙක තුනක් ලියන තොරතුරු හම්බ වෙනවා. මේ ඔක්කොම හම්බ වෙලා සියලු සම්පත්තිය හම්බ වෙලා දික්කසන නටුවට පැටලිලා එක්ක මනුස්සයෙක් ඇත්ත ගන්නවා ගෑණිගේ પરම්පරාවම කපනවා. ඒක ගෑණි කරන්නේ මිනිහට ඔක්කොටම වහ දෙනවා. ඉතින් ලංකාවෙන් එහෙ ගිහිල්ලා වගේ නාඩ ගන්නටනකොට පිටරට මිනිස්සුත් බලන්නේ උන් ගේවල් ගෙවල් වලත් එහෙම තමයි හැබැයි වැඩේ. ඉතින් අපේ මිනිස්සු නිකතල්ලි තියාන බලන් අප්පා මේ අපේ මිනිස්සු මේ රටකට අවිල්ලත් කරන දේ කියලා. මෙහෙ ඉන්න කට්ටිය එච්චරම දික්කදාද වෙන්නේ නැහැ. අරකේ දික්කදාද වෙනවා බොහොම තරයි. හැබැයි සියලු සම්පත් ලැබිලා. ඉතින් මේක දන්නවනම් අපි මේ වයර් එකක් තියෙනවා දන්නව අත ගාවත් වදිනවයි කියලා. කරන්ට් එක තියෙන තැනක් කියමු. දන්නවනම් අපි ඔය රබර් ග්ලව් එකක් දාගන්න ඕක වැඩ කරනවනේ. දන්නේ නැත්නම් ඇල්ලුවාට පස්සේ කරන්ට් එක බලයිද මේ පිරිමේකටද වැදුනේ, ගෑණියෙකුටද වැදුනේ, රිදෙයිද? ඒක මායින් කරන්නේ ඒ වගේ මේ අරමුණක් දිහා මුලැමැදාක බලනවායි කියලා සමීප වෙලා බැලුව කවදාවත් අපි හිතපු දේ නෙවෙයි අරමුණක තියෙන්නේ. ඒ නිසා මේ අරමුණේ විපරිණාමය දකින්න මුල දැක්කට මුලට අවධානය යොමු කරාට කාරණාව සිද්ධ වෙන්නේ මුලදී නෙවෙයි. ඒ අරමුණ ගෙවෙන බැසගෙන යන, ක්ෂය වී යන, වැය වී යන, නිරුද්ධ වෙන තැන. ඒක නිසා ඒක තුන්වෙනි ආර්ය සත්‍යය. නිරෝධ ආර්ය සත්‍යය. ඒක දැක්කොත් විතරයි නිරෝධ ගාමිනී ප්‍රතිපදාාරිය සත්‍ය තීරෙන්නේ. අපි තාම මේ යමක ගෙවින් යෑම දකින්න නැතුව චතුරාර්ය සත්‍ය පිළිබඳ PhD එකක් කරාට ආර්ය අෂ්ටාංග මාර්ගයේ කටපාඩමින් කිව්වට මොනම ගුණ විශේෂයක්වත් වෙන්නේ නැහැ. ඒකට ඒකට යන්න ඒකට තියෙන පෙත තමයි මේ අවසානයේ බලන මිනිසු කැමති නැහැ. මිනිසු කැමති මුල බලන්න. එනිසා බුදුන්සේ සමුදේ ධම්මානුපස්සීවා විහෙරති, වය ධම්මානුපස්සීවා විහෙරති, සමුදේ වය ධම්මානුපස්සීවා විහෙරති කියලා ඉස්සලා සමුදේට තමයි දාන්නේ. මොකද හැමදේටම කැමති. ආරම්භය බලන්න කැමති. ඒ නිසා අරමුණේ ආරම්භය බලනවා. බලලා අවසානේ බලන්න. ඒ දෙක ආරම්භයේ බලපු කෙනාට අවසානයේ පේන එක ආනිසංශයක්. ඒක මේ මේක කෙරුවොත් ලැබෙන තමන්ට ලැබෙන ආනිසංශයක් එහෙම නැත්නම් නොමිලේ ලැබෙන වාසියක්. ඒක ගන්න බෑ. අරක ගන්න පුළුවන්. ඒ ගන්නකොට මේක හම්බ වෙනවා. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරනවා අන්ත දෙක අතහැරලා මුලත් අගත් මුලත් මැදත් අතහැරලා අග දැක්කනම් ආස්වාසේ ඒකට කවදාවත් තෘෂ්ණාව පහළ වෙන්නේ නැහැ කියලා. අපි ප්‍රිය කරන ඕනම දෙයක් ඒ පටන් ගන්නකොට ඉතාමත්ම සුන්දරව පටන් ගන්නවා. නමුත් මේ ප්‍රිය භාවයට සාපේක්ෂව දුකකටින් කෙලවර වෙනවා. කවදා හෝ දුකෙන් කෙලවර වෙන බව දන්නවනම් ඕකෝ ඊතනම් අයියෙන් බදාගන්නේ නැහැ. දැන් මේ හැන්දෑගොරේ කොල්ලෝ ෆ්ලූට් එකක් ගහන ඉන්නකොට ගලක් උඩරලා මොහිනී එනවලු. මොහිනී එනවලු පන්න කතාවල් මෙරුවා. මොහිනී එනවලු මුකුත් නැතුව දරුවන් එක දරුවෙක් වදපු අම්මා කෙනෙක් වගේලු එන්නේ. ඇවිල්ලාට ෆ්ලූට් එකේ ගහන්න නටනවලු. ඉතින් එතකොට මේ ලස්සන ගෑණියක් ඇවිල්ලා නටන මේ ඇන්දකොරේ මේ ඉතින් හොඳ නෙවෙයි. ඉතින් ගෑණිය අහනවලු උඹ ගහන ගහන පදේට නටන්න නැත්නම් මං නටන නටන පදේට ගහනවාද කියලා. ඉතින් ඒකට කියනවා ඒකේ නටන පද්දයට ගහන්න බෑ. ඒ නිසා උඹ ගහන පදේ නටන්න කියලා නතු කරගන්න. ඒක කියලා උදේ පාන්දර වෙනකොට මොහිනී වර තුනක් දෙනවලු. යනකොට සින්දු කියන්න පුළුවන්, කවි ලියන්න පුළුවන්, ඔය සරස්වති වරම ලැබෙනවලු. ඉතින් සම්ෆ්ලූට් කාරෝ කැමති ඉතින් සරස්වති වර ලැබුණාට. හැබැයි හැම වෙලාවෙම මොහිනී නටන්නේ මූණ දාලාලු. මොහිනගේ පිටිපස්ස සම්පූර්ණ කුණු පණුවන් ගහපු තුවාලයක්ලු තියෙනවා. බදාගත්තොත් මොකද්ද බදාගන්නේ? එයා හැම්බෙලා මූණ දැද්දා තමයි නටන්නේ. මොකද සෙල්ලම් දානවා. මන් නම් දැකලා නැහැ. මේ වුණාට පිටිපස්සේ කුණු පණුවන් ගහපු තුවාලයක්ලු තියෙනවා. බදාගත්තොත් බය වෙනවලු. ඉතින් මේ කැරකෙනකන් ඉන්නේ තීකේ දෝෂෙනේ. දැන් මේ හඳ පොළොව වටේ කැරකෙනකොට හඳ සම්පූර්ණ දවස් 28ක සැරයක් එක රවුමක් එයා වටේ කරගෙන. ඒ නිසා හැමදාම පොළොව පැත්තට එක මුණතයි තියෙන්නේ. ඒ නිසා හඳදී අවුරුදු 100ක් බලන් හිටියත් පිටිපස්ස බලන්න බෑ. හැබැයි මේකේ 105ක දෝලනයක් තියෙනවා. ඒ නිසා අවුරුදු 60ක් යනකොට ඒ පැත්තෙන් පහයි මේ පැත්තෙන් පහයි බල දැන් මැප් කරලා තියෙනවා 160ක්. හැබැයි ඊටු 40 බලන්න බෑ. මෙන්න මේ වගේ සෙල්ලමක් තමයි අපි මේ අරමුණකට ප්‍රේම කරොත් ඒකේ එක මුණතයි පේන්නේ. අපි මේක නටන්න අරින්නවා. නටනකොට හාත්පස දැකපුවාම ඔය පෙන්නඳ හදට මුණතයි පිටිපස්සේ පුදුමාකාර වෙනසක් තියෙනවා. එහෙම දැක්කොත් මේ ලෝකේ මොනම වස්තුවක්වත් තව එකකට වැඩිය වටිනකමක් නැහැ. ඔක්කොගම තියෙන සමාන ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, පොසිට්‍රෝන විතරමයි. ওই කොයි එකක් බෙදලා බැලුවත් ඒකේ තියෙන සබ් ඇටොමික් පාටිකල්ස් උගේ ගෑනු පිරිමි නැහැ. ඒව වැඩ කරන වේගය දැක්කනම් හිතා ගන්න බෑ. අපිට පේන්නේ නම් ගෑණියක් ඉඹ ගන්න පුළුවන් බදා ගන්න පුළුවන් ඒ ගෑණි ස්ථිරව ඉන්නවා කියලානේ පිරිමි මම මේ පිරිමි කතාවල් කිව්වට තරහ වෙන්න එපා කොහොම හරි බදාගන්නේ මොකද්ද ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ටික මේක දැක්කනම් කරන්ට් එක වදිනවා කියලා තේරෙනවා ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන අතක ආපුවා මොකද වෙන්නේ වදිනවා කතා දෙකක් නෑ. ඉතින් ඒක දන්නවනම් රවුමක් කරකෙන්න බලහන් ඉන්න පුළුවන් නම් ඒක අරමුණක මුලැමැදක බලන්න පුළුවන් නම් ඒ මනසට තේරෙනවා මේ මනාපමනාප දෙක තියෙන්නේ එකකවත් රවුම සම්පූර්ණයෙන් දැකලා නැති නිසා. ඕනෙම දෙයක් හාත්පස දැක්කොත් ඒ අතර කිසිම වෙනසක් නෑ තෘෂ්ණාවට කරන්න සෙල්ලමක් නෑ. දැන් මේ වෙළඳ ව්‍යාපාර කරන්නේ අරයාගේ නිෂ්පාදන රටේ මගේ නිෂ්පාදන හොඳයි කියන එකට පෙන්වන්න දාන්නේ. ඇඩ්වර්ටයිස්මන්ට් කියලා කියන්නේ ඒකනේ. නමුත් මේ ඔක්කොගම තියෙන එකම දේ. අපි දත් බෙහෙත් ගත්තාම 100ට එකක්වත් නැහැ කිමිකල් 99%ක්ම තියෙන්නේ කිරිමැටි. ඉතින් මොන නම කියලා ගත්තත් කිරිමැටිනේ කන්නේ. ඒකට මොන්න තරම් කෝටි ගණන් එමෙසු ඇඩ්වර්ටයිස් කරනවා. ඒකට කොච්චර ලාභයක් ඇද්ද කිරිමැටි විකුණලා. අපි කිඹුලෝ. අපි කිඹුලෝ. අඟුරු කෑල්ල කලදත් මැද පියවකෝ. ඉවරයි. මේ ඩෙන්ටිස්ලා එහෙම කැමති නැහැ වගේ කියනකොට ඒකත් අර පරිස්සම් වෙලා කියන්න ඕනේ. අඟුරු කැල්ලක් අප මොකක් අත්තයි. කාටවත් පුළුවන් ඉද තෘෂ්ණාවේ මා වටණ්ඩ මම මේ දත් බෙහෙත් වල වර්ගීකරණය හොයන්න යන්නේ නැත්තම්. හොයන්න යනවනම් අරයට වැඩි මේක හොඳයි මේක කැවිටිස් වලට හොඳයි මේක ගම් එකට හොඳයි බයිලානේ කතා කරන්නේ. ඔක්කොම තියෙන කිරිමැඩි. ওই ගාන ක්‍රීම් වල 95කට වැඩිය තියෙන්නේ වැස්ලින්. පොඩ්ඩක් තියෙනවා කිමිකල්ස් නැහැ කියන්න බෑ. ඒක විතරයි වස තියෙන්නේ. වැස්ලින් වල වස නැහැ හැබැයි. ඔය හැම බේතකම තියෙන්නේ වැස්ලින් නැත්නම් ඔය මොන හරි ඉනර්ට් මැටර් එකක් තියෙනවා. ඕකට තමයි විකුණන්නේ. ඕක දශම ගාණයක් වෙනස් වෙච්චාම අම්මෝ මේකට කරන කතන්දර. ඉතින් සමස්ත දැක්වට පස්සේ මේ පෙන්නනවා මේ ලෝකේ ඉන්න ඕනම සතෙක් අරගෙන මිනිස්සෙකුත් අරන RNA DNA පරීක්ෂණයක් කෙරුවොත් මිනිස්සයයි ඕනම සතෙකු 99.99998ක් සමානයි. අර බින්දුවේ බින්දුවේ බින්දුවේ බින්දුවේ දශම දෙකක් විතරයි සතයිගේ මිනිස්සයාගේ වෙනසක් තියෙන්නේ. අන්තිම මිනිස්සු අතර ගත්තොත් ඔය දෙමළය සිංහලයයි ගෑණිය පිරිමි කියලා වෙනසක් ඇත්තෙම නැහැ. ඒ වුණත් අපි එළිය කොච්චර කොටා ගන්නවද? කොච්චර මරා ගන්නවද තෝතෝ වරපල කියන පොළු අරගෙන. ඉතින් මේ සමස්තයේ තියෙන සමානකම දැක්කනම් අපි මේ වගේ මනාපමනාප පහල කරගෙන පිස්සු කෙලීද? නමුත් භාවනා නොකර කාංකා විතර විසුද්ධියට එන්නේ නැතුව කිව්වොත් එimhe සියලු සත්‍යයන් මෛත්‍රී කරපම් මාතායතානියම් පුත්තං ආයුතායක පුත් ආයුසායක පුත් පන්සෝකේ කියලා භාවනා කරනකොට බුදු පිළිම විතරනම් කියන නැගිටින ගමන් අල්ලපු ගෙදර පරට්ටියට බැනගෙන තමයි නැගිටින්නේ. සීල සත්‍යෝනි දුක්ඛිත අල්ලපු ගෙදර පරට්ටිය ඇර. අයියල දත්තුන දිත්තුලා අල්ලපු දේ පරට්ටි අර ඔන්න භාවනාව. ඉතින් කාංකාවිතන විසුද්ධිය පැන්නවනම් ආයේ මෛත්‍රී භාවනා කරන්න ඕනේ ඔක්කොම මිනිස්සුયો. કોઈ කිනාත් අදහන්න පුළුවන් සැක කරන්නේ සැක කෙරුවොත් එයා කර්මානුරූප විඳගනි. මම කාටවත් එහෙම රුචි අරුචි වෙන්න ඕනේ කාට සමසේ යන්න පුළුවන්. ඒක මේ හුදු ප්‍රබන්දයක් නෙවෙයි. යම් ප්‍රමාණයට සැකහැරලා දේවල් දිහා බලාගත්තට පස්සේ કોઈ මිනිස්සෙත් නැහැ එක් වෙනවා. કોઈ දේශයක් ස්වදේශී බාටපත් වෙනවා. ඒ නිසා භාවනා කරන කෙනාට විදේශයක් කියලා දෙයක් නැහැ. හැම කෙනාම නැහැ යෝ. ඒකට නෑ යෝ කැමති නැහැ. නෑ කියන බෑ බෑ අපිට ස්පෙෂල් ඕනේ කියලා. ඉතින් මේ කාංකා විතරන වෙච්චාම වෙලා තියෙන සියල්ල සමතාවේ මේක වෙනවන්නම් ලංකා ලෝකේ ආර්ථිකයේ සමව බෙදලා යනවනම් අපි කොච්චර සමෘද්ධිමත් මිනිස්සුද කියලා හිතන්නේ. ලෝකේ තියෙන සම්පූර්ණ දැනුම වස්තුව 100ට එකක් මිනිස්සයෝ 160ක් වස්තු ඔක්කොම ළඟ තියාගෙන. ඊටු 160 උලාකක ජීවත් වෙනවා. අද තියෙන මේ කඩප්පුලි ආර්ථික ක්‍රමේ ලංකාව ඇතුළු හැම රටකම තියෙන. මේ විසම විදියට වස්තුව බෙදී යෑම නිසා සරුවච්චන් වහන්සේ දීපු සාංගික දානය අධ්‍යා බලන්න. ඔක්කොම ලැබිලා දානයක් දෙන ඔක්කොම සමසේ කාලය. මේකට බුද්ධ ජානසික ආර්ථික විද්‍යාව කියලා කියන්න පුළුවන්. නමුත් අපි gedara ගිය ගමන් මොකද්ද කරන්නේ? කවුරු හරි හුරා කාලේ වැඩිපුර ගන්නනේ හදන්නේ. ඒ කියන්නේ මේ සමභාවයේ ඒකයි තියෙන. සැක හැර ගණන් ගන්න ගතියක් තියෙන අපි කවුද මේ හුරා කන්නේ? අපේම සහෝදර පිරිස්. සූවා කෑමමයි. ඉතින් කාංකා විතර මිසුද්දට ගියාට පස්සේ මනසට જાතියක් ආගමක් මොකුත් නැහැ. සාමාන්‍යයෙන් කියනවා ඇඩ්‍රස් නැතුව යනවා. ඇඩ්‍රස් නැහැ. ඔයේ හිටියත් මේ මනස දන්නවා කවුරු එක්ක හිටියත් ඔච්චරම තමයි තියෙන්නේ. ඉතින් හුඟව දෙනෙක් හිතනවා මේක මැජික් එකක් වෙන්න ඇති. මේක මෛත්‍රී බුදුහාමුදුර අපිට දෙන එකක් වෙන්න. එහෙම නැත්නම් දාන දීපුවාම සිද්ධ වෙන එකක් කියලා වෙන්නේ නැහැ. මේක භාවනා කරලා අරමුණක මුල දැකීම හරහා ඇති වෙන මේ තියුණු භාවය මේ තීක්ෂණ භාවය මේ උත්සන්න ආසන්න භාවය මේ අප්‍රමාද භාවයට එහෙම ඉදරින් ඒකට අරමුණ ගෙවිල යන හැටි දකිල දකින්නකොට ඕනෙම අරමුණක මුලැමැදාක දැක්කට පස්සේ තමයි විපස්සනා පටන් ගන්නේ දැන් පේනකොට නම් පේන්නේ මෙතෙන් දෙනකොට ගොඩක් විපස්සනා කරලා ඇති කියලා නෑ විපස්සනාව වෙන්නේ අරමුණක මුලැමැදාක දැකීම මුලැමැදාක දකින්නයි කියලා කියන්නේ පේන ටිකේ විතරක් නෙවෙයි නොපෙනෙන හැංගිලා තියෙන නැත්නම් අපි ළඟට එනකොට යටිපහුවලා තියෙන කොටස ප්‍රයත්නෙන් බලන්න ඕන නිසා විසුද්ධි මාර්ග අටුවාව සඳහන් කරලා තියෙනවා යතාපාකටං විපස්සනා බිනිවේසෝ පච්චා අනුපහට්ටන්තේනපි උපායේන උපට්ඨපෙත්තා සම්මසිතබ්බං පටන් ගන්නකොට පේන දේෙන් පටන් ගන්නයි කියලා තියෙනවා යථා පාකට මොකද්ද ප්‍රකටයෙන් පටන් ගන්න. පස්සේ පෙන්වන්න නැතුව හංගලා තියෙන දේ අනුපහට්ටන්තේ නූපන්දේ නැත්තම් එනකොටම යටිපහුවෙච්ච දේ දේශ බලන ස්වරූපෙන් අවධානය යොමු කරන්න මුලටයි අගටයි. විශේෂයෙන්ම මුලට. එතකොට මේ දක්ෂතාවය එනකොට පේන දේ පේනවා විතරක් නෙවෙයි. එයා ඒ පෙන්වන්න නැතුව වසංගපු දේ පේන්න පටන් අරගන්නවා. එතකොට එයා ගෙවෙන හැටි අතිරේක ලාභයක් විදිහට පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ තමයි මෙතෙක් කල් අපි මේ සංසාරේ බැලුවේ අර පිට පෙන්වන්න හදපු වෙස් බැඳපු වෙස් නැටුම විතරයි. වෙස් බඳින හැටි පෙන්නුවේ නැහැ. අපි සාමාන්‍යයෙන් වෙස් නැටුව බැඳලා රිනේසන්ස් වල වෙස් බඳින හැටි පෙන්වන්නේ නැහැ. ඒකනේ ලෝකේ තියෙන ක්‍රමේ සරුවච්චන් ආංශේ ඕක බැලුවේ නැහැ. උන්වහන්සේ මුලට ගියා. මුලට ගිහිල්ලා බලන්න මේ සීමයියා මේ වෙට්ටිසිය බැලලා තියෙන මේ ගමේ සීමයියා වෙන කවුරක් අන්ද වෙස් පිට්ටි බැන්දට පස්සේ නම් පේන තියෙන බුදු අම්මේ මේක අඟහරු ලෝකෙන් ආපු එකෙක් වගේ උඩ කරකවනවා බිම කරකවනවා බඩට කොට්ට දීලා බැඳලා තියෙන. නිකම්ම නිකන් සිරිබිරිස්. වසංගලා කරන්න. මේක හරහා දැක්කනම් ආයෙ සැකිතුරින්නේ නැහැ. ඒකේ ලස්සන තව පැත්තක් තියෙනවා. එකක දැක්කනම් එක අරමුණක දැක්කනම් ඒක අන්වේ ඥාණයෙන් තියෙන ලෝකෙ තියෙන ඕනෙම අරමුණකට බුදුරජාණන් කියන්නේ සංස්කාර කියන නම. සබ්බේ සංඛාරා දුක්ඛා. ඒ විතරක් නෙමෙයි සංස්කාර වල ලක්ෂණ ඔක්කොටම සමානයි. උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස අඤ්‍යතත්තම් පඤ්ඤායති. ඒක මේ උපාද වය සහිතව මේ අන්‍ය වෙනස් වෙන ස්වරූපේ දැක්කනම් ඕනෙම සංස්කාරයකට යන්න එක සංස්කාරයක් කරගෙන අපි බොහෝ වෙලා පරිේෂණ කරනවා. ඒක විදුහුරු ක්‍රමයක්. ඉතින් ඒක කරගෙන කරගෙන යනකොට කොතනදීද මුල බැලීම කරන්න. කොතනදීද අග දැකීමේ ආනිසංශ බලන්න ඕනේ කියන එක මේ ධර්ම දේශනාවෙන් පිරිසුදු වෙන්නේ ඒට එක ක්‍රමයයි තියෙන්නේ ට්‍රයල් ඇන් එරර් තමයි කර කර බලන්න. පුළු පුළුවන් වෙලාවේ කර කර බලන්න නිකම් පොඩි ඉඟියක් දෙන්න පුළුවන්. තමන් භාවනා කරන මූල කර්මස්ථානයේ මූණට මූණ දාලා ඉන්න පුළුවන් වෙලාවේ එනකන් තමන් සාමාන්‍ය ක්‍රමයට අරමුණත් එක්ක යආද වෙන්න. හැම පරියන්කේක. ඒකට කියනවා ආදුනිකෙක් විදිහට භාවනා කරන්න මට ඊයේ හරි ගියා අදත් මෙතනින් එන්න ඕනේ කියලා අපිට එම අයිතිවාසිකම් කියන්න බෑ. හැමදාම ගියාම සීලය ආවර්තනය කරන්න. හැමදාම ගියාම හුද්දට පట్టල වාඩිලා තියෙනවා කියලා බලන්න. හැමදාම වාඩිනාට පස්සේ බලන්න මම ඉඳගෙන ඉන්න එක පිළිබඳව මට ප්‍රමෝදයක් තියෙනවද කියලා. පහසුවක්, පිනක්, භාවනා කරනවා කිය. එතකොට බලන්න ඉඳගෙන ඉනකොට මොකද්ද පේන්නේ? යථාපාකටං විපස්සනා වෙන. එතනමයි පටන් ගන්නෙ මට ආනපාන පෙනුන්නේ නැහැ, මට පිම්බීම හැකිලෙන් පෙනුන්නේ නැහැ, මට මුලැමැදාක පෙනුන්නේ නැහැ කියලා චෝදනා කරන්න කිසිම තැනක් නැහැ. ඒ නිසා ලොකු සාංශේ පුතේ ලියන දන්න තැනින් පටන් ගන්න තියෙන තැනින් පටන් ගන්නදී. මේ නිසා පණ්ඩිත ස්වාමීන් වහන්සේගේ නබුරුමේ විපස්සනා වචන කියනකොට නෑ බෑ කියන වචන දෙක පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. ඔය දෙ තියෙන දේ කියන්නේ කියලා නේ කියන්නේ. ඒකත් ඊටත් වැඩි එක ලස්සනයි පොඩි ළමයෙකුට කියපු ගමන් ඒ ළමයා කියන ක්‍රමේ මට මතක් වෙයිද දන්නේ නැහැ මම ඕනනම් හෙට ගේන්නම් මේ බලංගොඩ ළමයාගේ කමටහන් වார்த்தාව අවුරුදු 8 ළමයෙක් ලියලා තියෙන අපි ගිය පාරත් කියෙව්වා ඒක උනේ උනා නෙවෙයි ඒක මම කරපු වැඩ ඒ ප්‍රශ්න කියවන එක නේ ඒකත් අරගෙනමයි යන්නේ ඒ කොළිය අතර දීපුවාම ඒ තරම් ආසයි තුන මේ 8 පන්ති ළමයි කොච්චර නිවනට කිට්ටුද කියලා අපි ඒ තරම්ම නාකි. ඒ තරම්ම නාකි. මේක හරි අපතට මේ මේ අවාදියට පිටපු දෙයක්. හැබැයි ඉතින් අර බණ කියලා ඉවර කරන්න ඕනේ නිසා මම මේව කියන නාකුණා කියලා බය වෙන්න එපා. ඕගොල්ලෝ මැරෙන්න ලබන ආත්මෙන්න හතේ පන්තියේදී අපි ගන්නවා සතිපාසලට. එතකොට මම plan එක දාලා තියන්නම්. බය වෙන්න දෙයක් නැහැ මේ ආත්මේ මැරුණාට ලබනාත්ම එනකොට අපි සතිපස්සන හැබැයි මෙහෙම මැල්ල වෙනකෝ හරි ගියොත් මට කරන්න දෙයක් නැහැ. ඒ ටික කරගන්න ඔය සීල සමාධි ප්‍රඥා කරගෙන මේ ආත්මේ බැරි වුණා නම් ඊගාවාත්ම හරි කරනවා. අපි අපි අල්ලන්නේ දැන් අර අරමුණ එන්නත් කලින් සලසුමුක සලසුම ගහලා තියෙන්නේ. ඒ නිසා මම මෙතන ධර්ම දේශනා කරනවා මේක දේශනාවලියේ સમાප්තිය. සීල දිනාට මේ ගමන hina වෙවි සිනාසිසි සන්තෝෂෙන් ඉදිරියට ගිහිල්ලා ඒ හොඳ පැත්තක්. එහෙම නැත්නම් විනෝදාංශ පැත්තක්. එහෙම නැත්නම් කියනවා නම් තව කෙනෙකුට බය නැතුව මේක කරපල්ලා කියලා කියන්න පේන පැත්තක්. දකිමේ සැක දුරු කරගන්න මේ ධර්ම දේශනාවත් වැඩමුළුවත් දේශනාවලියත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශිර දිනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා